හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2019 මාර්තු මාසයේ 3 වෙනි ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5 මාර්ට ආරම්භ කරන ධර්ම සාකච්ඡාවටයි අපි එකතු වෙන්නේ. අදත් අප කෙරෙහි අනුකම්පාවෙන් අපිට ධර්මයේ පහදා ගැනීම සඳහා සම්බන්ධ වෙනවා අපගේ කල්යාණ මිත්‍ර සත්‍යීතුමා. සත්‍යීතුමනේ ඔබතුමාව සවස් පිස්සත වෙනුවෙන් මම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට යොමු වෙනවා අද දවසට නියමිත ධර්ම කොටස අපට මත කර දෙන්න ලෙස සතිය දුමනේ සර්වන් සර්ණයි සම්මා සම්බුද්ධ සරණයි අපි අතිශයින්ම කෘතඥතාපූර්වකව අතිශයින්ම ගෞරවයෙන් තථාගතයන් වහන්සේට සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේට අපේ ශාස්ත්‍රෝන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් ප්‍රණිපාත කරමු වන්දනා කරමු নমස්කාර කරමු උන්වහන්සේ නිසා තමයි මේ භවයේ පැවැත්ම පිළිබඳ අවබෝධයන් අප වෙතට එන්නේ ඒ නිසා අද ධර්ම සාකච්ඡාව මේ දෙන කීපෙත් මේ කාලය තුලම දිගනිකායේ සිලක්ඛන්ද වාක්‍ය සූත්‍ර සාකච්ඡා කරන්නේ සාමාන්‍ය ඵල සූත්‍රයේ මහා සීල දක්වා කතා කළා. ඊට කලින් සූත්‍රයේදීත් අපි ඒවා ගැන කතා කළා. අතරින් පාත්‍ර මතුවෙන කරුණු ඇති හේයින් ඇති නිසා ඒ ප්‍රශ්න අහපු ඇතු ඉන්නවද දන්නේ නැහැ. නමුත් ඒ කරුණු ගැන කතා කරලා තියෙනක හොඳයි ප්‍රධාන මාතෘකාවේ එන්නට කලින්. බුදුරජාණන් වහන්සේ එක සූත්‍රයක දේශනා කරනවා මේ පුජ්‍යලේකුට පුජ්‍යලේකු කෙරෙහි ප්‍රසාදය ඇති කරගත්තොත් මනාප බව ඇති කරගත්තොත් වෙන හානි පහක් අවාසි පහක් ආදීනව පහක් යස්මින් භික්කවේ පුද්ගලේ පුද්ගලෝ අභිප්‍රසන්නෝ හෝති කවුරු හෝ පුද්ගලයේ කෙනෙකු පුද්ගලයේ ගැන අතිශයින්ම පැහැදෙනවා ගිහියෙක් වෙන්න පුළුවන් පැවිද්දෙක් වෙන්න පුළුවන් ආධ්‍යාත්මික ගුරුවරයෙක් වෙන්න පුළුවන් කවුරුන් හෝ විශේෂයෙන් ධර්ම මාර්ගයේදී අවාස් පහක් තියෙනවා ඒ නිසා පුජ්‍යලේකු ගැන නෙවෙයි පැහැදෙන්න ඕනේ තථාගතයන් වහන්සේ පිළිබඳව සහ ධර්ම මාර්ගය ගැන ස්ථිර නිගමනයක් ඇති කර ගන්නට. මේක සම්දිත්තික දෙයක්, පච්චත්ත වේදිතබ්බ දෙයක් කියලා. මා පාලිනු කියන යස්මින් භික්ඛවේ පුද්ගලේ පුද්ගලෝ අභිපසන්නෝ හෝති කෙනෙක් පුජ්‍යයෙක් එක්තරා පුජ්‍යයෙකු පිළිබඳ විශේෂින් භික්ෂුවක් පිළිබඳව පැහැදෙනවා. සෝ තථාරූපං ආපත්තිං ආපන්නෝ හෝති යථාරූපාය ආපත්‍ය සංගෝ උක්ඛිපති. එයාට වැරැද්දක් වෙනවා. ඒ වැරැද්ද නිසා සංඝයා ඒ සංඝ සමාගමෙන් ඉවත් කරනවා. එතකොට යාට හිතනවා මෙහෙම. යෝකෝ මේ අයම් පුද්ගලෝ ප්‍රියමනාපෝ මං බොහෝම මට ප්‍රියමනාපෝ මේ පුද්ගලයා මේ සංඝ සමූහයා විසින් අයින් කරලා දාලා තියෙනවා. එහෙම දැම්මා කියලා භික්ඛූසු අප්පසාද බහුලෝ හෝත්. භික්ෂුන් වහන්සේලා ගැන අප්‍රසාදය ඇති කරගන්නවා. වැඩි අප්‍රසාදයක් ඇති කරගන්නවා. භික්ඛූසු අප්‍රසාද බහුලෝ සමානෝ භික්ෂූන් වහන්සේලා ගැන අප්‍රසාද වුණාම ඒ කියන්නේ Taman කැමැතිම පුජ්‍යලයා වැරද්දක් කරලා ඒකෙන් අයින් කළ නිසා ඒ කොමියුනිටි එකේ ඒ සමාජෙමයි අඤ්ඤේ භික්ඛු අබජන්තෝ අනිත් භික්ෂූන් අනිත් ගුරුවරුන් ඇසුරු කරන්නේ නැහැ සද්ධම්ම නැසුණාට සද්ධර්මයට ඇහුම්කන් දෙන්නේ සද්ධර්මයට අහුම් කරන දුන්නාම සද්ධර්මයෙන් පිරිහෙනවා අයම් වික්කවේ පඨම වාදීනෝ පුද්ගල පසාදී පුජ්‍යලේකු පිළිබඳ පැහැදීම ඇති කරගත්තොත් ධර්මයේ පිළිබඳ නෙවෙයි පුජ්‍යලයා ගැන එතන ඒ පළවෙනි ආවාසය දෙවෙනි එක මාකටිං කියනන් දැන් අපේ මාතෘකාවට එන්න කලින් මේ පසුබිම එක්තරා වැරද්දක් කරාම ඒ තමන් කැමැතිම පුජ්‍යලයා සංඝයා එයා කෙළවරේ හිඳගස්සන මුල් ආසනය දෙන්නේ ඈත ආසනයක් දෙනවා. එතකොටත් අර පුජ්‍යලයා ගැන පැහැදිච්ච එක්කෙනා කලකිරිලා භික්ෂුන් වහන්සේලාගෙන් ධම්ම අසන්ත යන්නේ එයා පිරිහීමටපත් වෙන ධර්මයන්ට නැත. තුන්වෙනි කාරණේ එයා වෙන දිහාවකට යන තමන් කැමැතිම පුජ්‍යලයා ගුරුවරයා භික්ෂුව කවුරුන් හෝ එයා ඒ වෙන දිහාවකට යනවා ඒ වෙන දිහාවට ගියාමත් එයා හිතන මං කැමති එක්කන දැන් මෙහි නෑ මං යන්නේ නෑ ධර්ම සම්ප්‍රයන්නේ ධර්ම අහන්නේ එයා ධර්මයෙන් පිළිහෙනවා ඊට පස්සේ එයා අයින් වෙලා යනවා තමන් කැමති පුද්ගලයා භික්ෂුවක් නම් ඒ භික්ෂුව සිවුරට සිවුර අත්හර කෙනෙක් බවට පත් වෙනවා. ඒ වුණාම එයා අර සංඝයාගෙන් භික්ෂු අනිත් අයගෙන් ධර්ම සංකයන්නේ නැහැ. ඒක එයාට පරිහානියක්. ඊළඟට සෝ කාලංකතෝ තියා ඒ තමන් කැමැතිම පුද්ගලයා ප්‍රියමනාප පුද්ගලයා මිය යනවා. හිතකොට එයා අනිත්‍ය ඇසුරු කරන්නේ ධර්මය අහන්නේ ධර්මය සද්ධාම්මං අසුනන්තු සද්ධම්මා පරිහායති ධර්මය අහගත්තේ නැතුණාම ධර්මයෙන් පිරිනවා ඒ පළවෙනි මේකෝ බික්කේ පංච ආදීනවා පුද්ගලප්පසාදී පුද්ගලයෙකු පිළිබඳ පැහැදීමට ඇති කරගත්තහම ධර්මය ගැන නෙවෙයි පුද්ගලයා පිළිබඳ ඒ පැහැදිලිම ඇති කරගත්තාම ඇති වෙන අවාසි ඒකයි. ඒ නිසා පුජ්‍යලයා පිළිබඳ වඩා ධර්මයේ ගැන වැඩි අවධානයකින් අහුම්කම් දෙන්න. කෘතඥතාවයේ තියාගන්නවා. කෘතඥතාවයේ තියාගන්නවා. අද සාකච්ඡාව ඒතකොට සාමාන්‍ය ඵල සූත්‍රයේ ඉන්ද්‍ර සංවරයේ කොටසෙන් පටන් ගන්න. කෙටියෙන් මතක් කරොත් තථාගතයන් වහන්සේ භික්ෂු විශාල භික්ෂු පිරිසක් සමග 2500ක් විතර භික්ෂුන් වහන්සේලා සමග ජීවක කොමාර බච්චේ වෛද්‍යවරයාගේ අඹවනේ වැඩ ඉන්න වෙලාවේ මහරාත්‍රියේ පොය දවසක අජාතසත්තු මගද මහරජතුමා ඒ කවුරුන් හෝ ආධ්‍යාත්මික ගුරුවරයෙකු හම්බෙන්න අන්ටෝනි කියපුවාම උන්වහන්සේ හමුවට එක්කන් ගියා. උන්වහන්සේ ළඟට එක්කන් ගිහිල්ලා ප්‍රශ්න ඇහුවා ප්‍රහසජතුමා බොහෝ පැහැදුනා භික්ෂුන් වහන්සේලාගේ සංසලකම බව ප්‍රශ්න ඇහුවා මිස්සාම ශ්‍රමණ භාවයේ ආධ්‍යාත්මික ගමන් මාර්ගයට පිවිසීමේ ඇති වාසි මොනවද කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරා එකින් එක එකින් එක. අපි දැන් චූල සීල, මධ්‍යම සීල, මහා සීල ඉවර කරා. මේ මුළු සීලඛණ්ඩ වර්ගෙම තියෙන ඒ ඒ ටික කියලා මතකෙ තියෙන්න ඕන. නමුත් අපි වැඩි අවධානයක් යොමු කරමු සමහර කොටස් වලට. ඒතරදී ඒ මූලික අවශ්‍යම සීල කොටස් පුරව ගත්තාම මේ අපි අපිටමයි කියන්නේ අපි කරන්න ඕන જાති මේවා කියලා හිතෙන්න ඕන. එතකොට ඒ සීලයේ පිළිබඳ කතා කළ අවසානයේ උන්වහන්සේ දේශනා කරනවා සෝකෝ මහරජ භික්ඛු එවං සීල සම්පන්න. ඔන්නෝයි ඉහලින් කියපු ක්‍රමේට අපි දැන් කතා කරලා තියෙනවානේ පස්සේ අවශ්‍ය නම් අහන්න ආයෙත් මොනවද කියලා. ඒ ඒ ආරින් සීල සම්පන්න වුණාම ඔන්න වාසිය. න කුතෝචි භයං සමනුපස්සති යද්දන් සීල සංවරතු කොයි පැත්තකින්වත් එයාට බියක් එන්නේ නැහැ මොකද සීල සංවර භාවය නිසා මම මගෙන් ලොවට වරදක් වෙලා නැහැ කියන සුවේනවා. ඒකට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අජ්ජත්තං අනවජ්‍ය සුඛං පටිසංවේදී. ඇතුලේ මම නිවැරදි නේද කියලා ආධ්‍යාත්මික සුවවින්දනයක් එනවා. ඒක අත්දකින්නම ඕන කතා කරන්නා සහ අසන්නා. පෙරදි වෙලා තියෙනවා නම් ඒවට සමාව දෙනවා Tamanට. ආයේ ඒ නොකරනවා කියලා ස්ථිර අදිෂ්ඨානයක් තියෙන්න ඕන. මොකද මේක කාටවත් හොරෙන් යන ගමනක් නෙවෙයි. තමන්ටම තමන් අවදිවත් වෙලා යන ගමනක්. අපි හැමතිස්සෙම කියන්නේ අර ගුරුවරියක් කියන එක ඔබේ සත්‍ය ඔබටම කියා ගන්න. ඔබ කවුරුන්ද යන ඔබටම කියා ගන්න. මොකද එතෙන්දී ඒ අනවජ්‍ය සුඛයට එන්න පුළුවන්. ඒක පදනමක් වෙනවා. ඒක පටිශෝතගාමී මාර්ගයට බහින්න තැන. ඒ ඒ ජල පහරට බහින්න තැන. උඩට පීනන්නට යන්න. ඒතර අධසාකච්ඡා කරන ඉන්ද්‍රිය සංවරයනේ. ඒකෙදිත් වාසියක් එනවා. අපි ඉන්ද්‍රිය සංවරය කියන වචනය ඉගෙනගෙන තියෙනවා. පංච මහරජ බික්කු ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති. අර ඉන්ද්‍ර සංවරයට වඩා ඉන්ද්‍ර ගුත්තද්්වාරේ ජනෙල් දොරවල් වහන්ති ඉගෙන ගන්න උනෝ ඉන්ද්‍රිය 6. ඉන්ද්‍රිය 6ක් තියෙනවානේ. ඇස් දෙකක්, කන් දෙකක්, දිවක්, නහයක්. ඊට පස්සේ හැම සම් මනෝ තියෙනවා. අපි මේ ධර්ම සාකච්ඡාදී අපි මනෝ කියලා කියන්නේ ඒකට. ඒක පැඩි හරියක් තියෙන එතකොට බෙල්ලෙන් උඩ කියලා අපිට තේරෙනවා. හැම ඉතින් මුළු ඇඟ පුරාම තියෙන ඒකෙන් ස්පර්ශ කියන දේවල් අත්දකින්න අපි. එතකොට ඉදමහරජ බික්කු චක්කුණා රූපන් දිස්සා මේ ඇහැ කියලා ගන්න අමුතු දෙයක් නෙමෙයි ඕක හැමෝටම හැම සත්වෙකුටම තියෙන බල්ලෙකුට තියෙන කපුටෙකුට තියෙන උකුස්සෙකුට තියෙනවා හැමෝටම තියෙන මිනිස්යන්ට තියෙනවා හැමෝටම තියෙනවා ඇහැ කියලා එකක්. ඒකට ඇහැ කියන එක චූටි වුණාට විශාල ප්‍රදේශයක් පේනවා ආලෝකයත් එක්ක ආවහම. විශාල අහසක් පේන්නේ ඇත්තම දහස් ගණක් ඈත අහසක් පේන. දහස් ගණන් නම් පේන. සාමාන්‍ය විශාල අහසක් පේනවා අපිට. එතකොට මේ ඇහැ කියන ඉන්ද්‍රියක් තියෙනවා. අනිත් විදිහට හැම ඉන්ද්‍රියක්ම එහෙමයි. අපිට තියෙන ඉන්ද්‍රිය කියලා කොටසක්. ලෝකයක් එක්ක සම්බන්ධ වෙන්න. අපි ඒ ගැන කතා කරනවා කියලා ස්පර්ශ ආයතන ගැන කතා කරනවා කියලා පුරුද්දකුත් තුන අපි ඒ ගැන සාකච්ඡා කරමු කවදා හෝ. ඒ ඇහැට පේන එක එක පාට වර්ණ සටහන් දැක්කහම න නිමිත්තක් ගායහියොත් ඒකේ වගතුග හොයන්ට යන්නේ නැහැ හිතෙන්. නානුභ්‍යංජනක් ගායහි හෝති ඒකේ කොයි කොටසින්ද මට වාසි එන්නේ කියන එක හොයන්නේ නැහැ. එහෙම වුණාම ඒ හේතුව නිසා තමයි යත්වාදි කරනං ඒ එනම් චක්කුන්ද්‍රයන් අසංගතම් විහරන්ත. ඒ විදිහට ජනෙල් දොරවල් ටික වහන්ත දන්නේ නැත්නම් ඒක වහගෙන ඉන්න දන්නේ නැත්නම් අසංගතං විහෙරන්තං අවිජ්ජා දෝමනස ඒකේ ඇහැ කියන එක තමන්ට ඕන හැටියට පාවිච්චි කරන්නේ නැතුව ඇහැට ඕන හැටියට පාවිච්චි වෙන්න ඉඩ අරිනවා නම් ආරිස ආර්ය ශ්‍රාවකෙක් නොවි එතකොට වෙන්නේ මේකයි අභිජ්ජාව හෝ දෝමනස්ස කියන දෙක එක්කෝ ඒක තියෙනවා නම් හොඳයි කියලා ඒක ඒක අගේ පැත්ත වැඩි කරගන්න. ඒක තියෙනවා නම් හොඳයි. එහෙම නැත්තම් ඒක නැත්තම් හොඳයි කිය. දුම්නස අකමැතුණා. ඒ එතකොට එක්ක ඒක අගය කරනවා නැත්නම් ඒක විනාශ කරනවා. ඒක අගය බාල කරනවා. ওই දෙක එකක් මනසින් කරනවා හෙන් දැක්කහම. එතකොට බුදුහාරු දේශනා කරන්නේ ඒ දෝමනස් සහ අවිජ්ජා සහ දෝමනස්ස කියන අගේ කරන්නට බැරි අකුසල ධර්මයන් පාපක කුසලයන් අන්වාස වෙයියොන් ඩිංගි ඩිංගි ඩිංගි ඩිංගි ඇතුළට ගලන්ට පටන් ගන්නවා නම් තස්ස සංවරාය ආපජ්ජති. ඒකේ සංවරේ සංවරේ බව සඳහා මම පටන් ගැනීමක් කරනවා. සක්කති චක්කුන්ද්‍රියන් ඇහැ කියලත් ඔය ඔළුව උඩ ඔළුවේ හා මේ නහයට උඩින් දෙපැත්තේ බෙල්ලෙන් උඩ තියෙන ඔළුවේ තියෙන ඔය ඉන්ද්‍රිය දෙක සක්කති පරිස්සම් කරගන්නවා. ඒක සංවරං ආපජ්ජති මම පරිපාලන අතර ගන්නවා. ඒක හොඳ දේවල්. මේක මේ පටිසෝතගාමි වෙන්න උවමනා දේවල්. දැන් එතකොට කන දිව නහය හම මනෝ ඔය ඔය හයට මෙහෙමයි. ඒතකොට අපි දැනගන්න ඕනේ මේ අපට තියෙන જાති ස්ත්‍රී ශරීර හෝ පුරුෂ ශරීර බෞද්ධ හෝ අබෞද්ධ වෙන්න පුළුවන්. හෙළ හෝ නොහෙළ වෙන්න පුළුවන්. බුදි භික්ෂු හෝ නොභික්ෂු වෙන්න පුළුවන්. ඒක අවශ්‍ය නැහැ. සත්‍යයක් හැටියට තියෙනවා ඒ ටික පරිස්සම් කරගන්න. විශේෂයෙන් අන්වාස විජ්ජෝන් කියන්නේ වැඩිපුර ඇතුළට ගලන්න. ඒකේ වාසිය මොකද්ද? අර සීලය නිසා නිවැරදිකම පිළිබඳ ලොකු සුවයක් සොම්නසක් දැනුණා වගේම බුදුහනුදේ වචනයක් පාවිච්චි කරනවා. සෝ එයා මේ ඉමිනා අරියේන ඉන්ද්‍රිය සංවරේන. මේකට කියන වචනයක් තමයි ආරි ඉන්ද්‍රිය සංවරේ. අර ඉන්ද්‍රිය වහගන්නවා ඉන්ති ගුත්ත කියන එකට ඒ කියන්නේ ආර්ය ඉන්ද්‍රිය සංවරය. අපි අනාර්ය ඉන්ද්‍රිය සංවරයක් ඉන්ද්‍රිය ගුත් අර මේ ඉන්ද්‍රිය භාවනා වගේ සූත්‍රවලදී ඉගෙන ගන්නවා. ඇහැ සත්‍යමත්ව ඇහැ පාවිච්චි කරනවා. එහෙම වුණාම අජ්ජත්තං ඇතුලෙන් Tamanටම තේරෙනවා අභ්‍යාසයක සුඛම් පටිසංවේති. නොගැලීමේ සුවයක් විඳින්න පටන් ගන්නවා. වැඩිපුර එතකොට හරියට ජයක් අසුද්ධ කරලා කාපට් ටික වැකියුම් කරලා සෝදලා මොප් කරලා දොරවල් එහෙම වහලා හොඳට පැත්තකින් ඉන්නවා වගේ. ඒකට ආයෙන්නේ නැහැ ඒකට දූවිලි එහෙම. දූවිලි එනවා නම් දොරක් වැහුවා වගේ. ජනෙලි වහලා දැම්මා වගේ. ඒ අභ්‍යාසයක සුඛය යලි යලි නොගැලී කෙලෙස් නොගැලීමේ නිසා ඇතිවෙන සුවය ඇති කර ගන්නවා. ඒවංකෝ මහරජ භික්ඛු ඉන්ද්‍රියේසු ගුත්තද්වරෝ හෝති ඉන්ද්‍රිය වල දොර වහලා තියන්නේ විදිහට මේ සාමාන්‍ය ඵල ගැන කතා කරන්නේ තුන්වෙනි එක සති සම්පජාඤ්ඤය අපිට තියෙන අත් දෙක කන් දෙක අත් පා දෙක එය පාවිච්චි කරන හැටි ඊළඟට කල්පනාකාරී විශේෂයෙන් ක්‍රියාකාරීත්වයක් ශාරීරික ක්‍රියාකාරීත්වය. ඒක හරි හොඳයි මේ මේ මේ මැෂින් එකට ඇවිල්ලා බලන එක. තතංච මහරජ බික්කු සති සම්පජඤ්ඤේන සමන්නාගතෝති. භික්ෂු මහරජ භික්ෂුවක් කොහොමද? භික්ෂුව කියන්නේ සත්‍යාබෝධය සඳහා අවතීර්ණ වෙන එක්කෙනා. අපිමයි මේ පැය දෙකේදී කතා කරන්නේ. අනිත් වචන අපි දන්නා තේරුම්. සත්‍යාබෝධි වුවමනා එක්කන. අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති. එහාට මෙහාට යනකොට කල්පනාකාරී වෙනවා. කොහෙද මේ ශරීරය දැන් තියෙන්නේ කියන එන අවදි අවදිවත් බවක් තියෙන්න ඕන. අවදිමත් බවක් තියෙන්න ඕන. ආලෝකිතේ විලෝකිතේ බලනකොට ඇහැ පාවිච්චි කරනකොට සම්පජානයක් තියෙනවා. ඒක කල්පනාවෙන් කෙරෙනවා බලන ක්‍රියාව මන්ෙන් මං කරනවානේ ඊට පස්සේ ඒවා තේරි පස්ස වෙනකොට නමුත් මේ මම එක්තරා ක්‍රියාවක් කරනවා කියන අදහස තියෙන ඇයි සම්මිංජිතේ පසාරිති ඇඟිලි අත පය එකක් උල් තුනටි හරි හැංගේ දැමෙනවා එක එක පැති වලින් බෙල් හැම හන්දි තියෙන හැමතැනම නැවෙන ගතියක් තියෙන්නේ. ඒව නැවෙනකොට සහ දිගෑරෙනකොට. තමන් ළඟට එන්න පුළුවන් මේ වගේ ඒකට. ධාතු මනසිකාරයට එන්නත් පුළුවන්. ඒවා තමයි මූලික අවශ්‍යතා. ඒ වාගෙන සත්‍යමත් වෙන්න පටන් ගන්නවා. නැත්තම් සම්පජානකාරීත්වයක් ඇති කරගන්නවා. සම්පජානකාරී හෝති. ඊළඟට සංඝාටි පත්ත චීවර ධාරිමි ධාරණේ දෙපට සිවුර තනිපට සිවුර පාත්‍රයෙන් පාවිච්චි කරනකොට ඒ කියන්නේ පිඟන් කෝප්ප පාවිච්චි කරනකොට තේ හදනකොට හැඳි ගෑරුප්පු පාවිච්චි කරනකොට සපත්තු මේස් දානකොට සපත්තු නූල් ගැට ගන්නකොට ටයි කෝට් ගැට ගන්නකොට ආඳිනකොට බොත්තම් දානකොට ඒ වගේ හැම එකක් ඒ අඳින පළඳින දේවල් වෙනකොට මොකද්ද මේ කෙරෙන්නේ කියන එක හිතේ තියෙන දැනගන්නවා ඔර්ලෝසුවක් බඳිනවා ඔර්ලෝසු බඳිනකොට බඳින තැන සහ බඳින ඇඟිලි ඒවත් කරන්නේ නැහැ පටියක් බඳිනවා නම් ඒ බඳින හැටි. බොත්තම් කටු ගහනවා නම් ඒ විදිහට. මේ හැම ක්‍රියාවක් අසිතේ පීතේ කායිතේ සායිතේ කෑම රස විඳිනකොට වතුර බොනකොට හපනකොට ඒවා ගිලිනකොට කල්පනාකාරීව කෙරෙනවා අවදිවත් බවක් තියෙනවා. අවදිමත් බවක් තියෙනවා. දැනගෙන කියනවා මේක දැන් කරන්නේ කියලා. උච්චාර පස්සාව කම්මේ. රෙස්රූම් එකට ගිහිලා කරන වැඩ පිළිවිලේදී කල්පනාකාරී වෙනවා. නාමකාමරේදී කිරින් જાති කියන්නේ. මොකද්ද වෙන්නේ කියලා. ඒ දැනෙන වින්දනයන් ඒ ඊළඟ චලන ක්‍රියාකාරීත්වය හැම එකක්. ඒතකොට අර සම්මිජිතේ පසාරිතේ හැම එකක්ම වෙනවා. මේ ශාරීරියට කිට්ටුවේවි කිට්ටුවේවි බලන එකක් කරන්නේ. ගතේතිතේ නිසින්නේ. ඇවිදිනකොට හිටගෙන ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට ඇගේ දිග කරලා දිගා කරලා තියෙනකොට ඊට පස්සේ නිින්ද යනතුරු ඊට පස්සේ කතා බහ කරනකොට නිහඬව ඉන්නකොට සම්පජානකාරී බවක් ඇති කරගන්නවා. ඒවංකෝ මහරජ බික්කු සති සම්පජාඤ්ඤේ සමන්නාගතෝ හෝති. භික්ෂුව මහරජ භික්ෂුව මේ අදාසහත්තු මගද මහරජතුමාට බුදුහාමර කියන්නේ මහරජ මෙන්න මේ විදිහට සත්‍ය අවබෝධයේ මාර්ගයට පිළිපන් භික්ෂුව සති සති සම්පජන්යෙන් ඉන්නවා. අපි තව ටිකකට ගිහිල්ලා මේ ඊළඟ එකෙන් අවසන් කරලා සාකච්ඡා කරමු. ඊට පස්සේ එන වචනේ ඉගෙන ගන්නට ඕන වචනය සන්තුට්ඨ කියන වචනේ. සතුට කියලා හෙළබසින් කියන පුරුදු තියෙන සතුට්ඨ කියලා කියන්නේ ඇත්තෙන්ම ලද දෙයින් සතුටු. සන්තුට්ටි කියන වචනේ තමයි හෙළබසට සතුට කියලා කියලා කියන්නේ. සතුට කියන්නේ ප්‍රීතිය නෙවෙයි එතකොට. ඒ පාවිච්චි කරන වචනේ පාවිච්චි කරන නමුත් ඒ තේරුම ඒකයි. සුත්‍යයටපත් වෙනවා ඒකේ හා ඇති කියලා. ලද දෙයින් සතුටු වීමේ ගතිය. ඉදමහාරාජ පික්කු සන්තුට්ඨෝ හෝති කාය පරිහාරිකේන චීවරේන ශරීරයට අවශ්‍ය සිවුරෙන් සතුටටපත් වෙලා ඉන්නවා ඊට වැඩි හොයන්නේ මේ ඇති කියලා හිතනවා අඳින පැනදුම් ටික ඇති කාර්යාට අඳින්න අවශ්‍ය જાති තියෙනවා පන්සලට අඳින්න අවශ්‍ය જાති තියෙනවා උත්සවයකට අඳින්න අවශ්‍ය જાති තියෙනවා තරංගකාරීත්වයෙන් ඉවත්ව අඳින්ට සම්භාවනීයත්වයක් රැකගෙන අභිමානයක් රැකගෙන අඳින ඇඳුම් ටික විලාසිතා ලෝකයට අවශ්‍ය විදිහට සමාජයට අවශ්‍ය විදිහටමත් නෙවෙයි. මොකද මේක පටිසෝත ගාමී දෙයක් නිසා. කුච්චි පරිහාරිකේන පින්ඳ පාතේන ශරීරයට අවශ්‍ය බඩට අවශ්‍ය කෑම ටිකෙන් ලැබිච්ච දෙයින් සතුටු වෙනවා එකෙන් තියෙන අහන බලන කවුරු හරි කියන හැම රෙසිපි එකක්ම ටෙස්ට් කරන්න හදන්න අවශ්‍යම නැහැ ඒ අනිත්‍යයට උදව් වෙලා දෙන්න ඕන හොඳයි ඒක වෙනම එකක්. නමුත් අපේ එකට අර දිව කියන එකේ සංවරය කියන්නේ ඒකයි වගේන පරිස්සම් වෙන්නට උත්සාහ ගන්න මේක පරිශෝත ගාමී නිසා. ටිකක් හිතලා බලන්න උන දෙයක් ඒක. දරුවින් නෝනා නැත්නම් ඒ දෙදර අනිත් මේ සමාජික ඉන්නවනේ නැත්නම් කැමති දෙවි වෙනවා එක්ක වගේ ඒ කැමති දෙය කියන එක වගේ දෙයක් නෙවෙයි ඒවා නොගෙන ඉන්නවා නෙවෙයි නමුත් තියෙන දේ සතුට වෙනවා. යේන යේන පක්කමති සමාදාය පක්කමති. ඒ තියෙන දෙයින් සතුට වෙනවා කොහෙ කොහෙ හරි යනවා කොහෙ හරි යනවා නම් තැනකට යන තැනට අරන් යන්න දෙයක් නැහැ. you holes අවශ්‍ය වෙන්නේ ගොඩක් ට්‍රක් රෙන්ටල් කරන්න ඕනේ ඒවා මේවා. ලගේජ් හුඟක් නැහැ. සේයතාපි මහරජ පක්ඛී සකුණෝ යේන යේන වෙද්දේති සපත්ත භාරෝ දෙද්දේති කුරුල්ලෙක් අත්තටු දෙකෙන් තමයි කොහෙ ආවියන්නේ ඒ විදිහට තියෙන ටිකෙන් එයා ගමන් ගමන් කෙරෙනවා ඒවෙ මේ කෝ මහරජ බික්කු සන්තුට්ඨෝ හෝති. මෙන්න මේකෙන් එයා ලද්දේ සතුටු වීම කියන්නේ මේ ඇති කියලා මන් ලිමිට් එකක් හදාගන්න. මේ ඇති මේ දැනට තියෙන කැඩපත් ටික ඇති. දැනට තියෙන මෙtti ඇති. දැනට තියෙන ඇඳ ඇති. දැනට තියෙන ෆොටෝ සෙට් එක ඇති. දැන් තියෙන ඩයිනින් රූම් එකේ තේ ටේබල් එක ඒ පුටු ටික ඇති දැන් පාච්චන සිල්වයා ටික ඇති දැන් පාවිච්චි කරන මේ පොට්සන් පෑන් ඒ උයන පිහිනේවා જાති ඇති ඒකෙන් පුළුවන් මරන්කම් පාවිච්චි වෙන්න කියන ලිමිට් එකක් සීමාවක් තමන් හදාගන්න මේ බූට්ස් මට මේ වින්ටර් එකට පාවිච්චි කරන්න ඇති මේ මේ ටික මට ඇති කියලා හිතෙනවා. ඒව විනාශුනොත් වයසට ගියොත් ඒවා ඉරලා ගියොත් යන්නේ වෙන එකක්. නමුත් ඒ අර යටි හිතේ අදහස තියෙන්න ඕන මේ කාම ලෝකේ තායුබෝවන් කියන්ටත් ජඹුරු මනසින් මට කෝල් එකක් එන්න ඕන. මේ කතා කරන්නා කියන නිසා නෙවෙයි ඔහුටත් එක කියන්නේ. මගේම ආධ්‍යාත්ම මේ ගැඹුරුම පත්ලගෙන්න ඕන හලෝ ඔය ඇති කියන එක. එතකොට මම ඒකට අහුම්කම් දෙනවා. මේ Skype එකෙන් ඇහෙන හඬට වඩා Tamangeම ඇතුලෙන් එන හඬට අපි ගැඹුරු ආවහම අපි ඒකට අනුගත වෙන්න බලනවා. ඒක තමයි සන්තුට්ටි කියන්නේ සන්තුට්ටි කියන්නේ ලද දෙයින් සතුටු වීම. contentment කියලා කියන්නේ ඒක. හා මේ ඇතිමත් මේ ටිකෙන් මට අගේට ඉන්න පුළුවන් තරංගකාරීත්වයෙන් ඉවත් වෙනවා ඒකයි එක විදිහකින් කිව්වොත් එහෙම සම්මා සම්බුදු සරණයි ඊළඟට ඉන්නේ නීවරණ පහන මනස ගැඹුරට අරන් යන හැටි ගැන ධ්‍යාන දක්වා නීවරණයෙන් කළා මේ සීලයේ කොටස් ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරයේ කොටස් ඒකේ තවත් කොටක් සන්තුට්ඨිය ආවා. තථාගතයන් වහන්සේ වන්දනීයයි. යසිරිමත් වූ ශාස්ත්‍රුන් වහන්සේට নমස්කාර වේවා. ධර්මයේ දන්නා කල්යාණ මිත්‍රයන්, කල්යාණ මිත්‍රියන් අපට ඇසෙන්නට කරුණ සාකච්ඡා කරන්න. සම්මා සම්බුදු සරණයි. සාදු සම්මා සම්බුත් සරණ කසීතුනේ එහෙමනම් මම ඉතාමත් ගෞරවයෙන් කල්යනා විසෙන්ට යමු වෙනවා අද සත්‍යතුමා පැහැදිලි කළ දීප කොටස් වලින් යම් කිසි ඒ පිළිබඳ යම් අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා අපි පසුගිය සති කෙටියෙන් සාකච්ඡාවක් කරා සත්‍යතුමා සම්බන්ධ වූ අවස්ථාවේදී නමුත් අපිට අද තව දුරටත් ඉදිරියට සාකච්ඡාවක් කරන්න පුළුවන් තේරුවන් සරණ මම චිත්‍ර මහත්මියම ඉන්න චිත්‍ර මහත්මිය තේරුවන් සරණ තේරුවන් සරණයි සත්‍යජිතමා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දිනාටම ඇත්තටම අපි ගිය සතියේ අපේ දැනුමේ මට්ටමින් අපි පොඩි සාකච්ඡාවක් කරා සත්‍යජිතමෙහි මෙත් එතනදී පොඩ්ඩක් අපිට හිතුණා මේ විදිහට දැන් මේ ඉන්ද්‍රිය සංවරය කියන එක දැන් අපි සූත්‍රයේම අනුව අපි තේරුම් ගන්න උත්සාහ කරොත් අපි දන්නවා අපි පංච ඉන්ද්‍රිය කියලා කියනවනේ ඉන්ද්‍රිය සංවර. ඒතකොට පංච ඉන්ද්‍රිය මනස 6 වෙනි එක විදිහට මෙතනදී මේ දැන් මේ සූත්‍රයේ ඔබතුමා අපට බොහොම හොඳින් විස්තර කරලා දුන්න මේ එන අරමුණු ඔස්සේ දුවන්නේ නැතුව ඒක ඒ දොර වහගන්නේ කොහොමද කියන එක ගැන එතනදී සත්‍විතුමනේ අදහසක් වශයෙන් හිතට ආව දෙයක් තමයි මේ හයවෙනි ඉන්ද්‍රිය මන ඉන්ද්‍රිය කියන එක මනසට අරමුණක් ආවහම ඇත්තටම අපි ඒක අඳුන ගන්නවද ඇත්තටම මේක මේ මනසට ආපු අරමුණක් මේ නැවත අපි මේ මනසට ආපු අරමුණත් එක්ක නේද මේ පුරබදන්නේ කියන එක අපි දකින්නේ සාමාන්‍යයෙන් භාවනාවකින් පුරුදු කරොත් විතරයි කියලා හිතුණා. ඒ මොකද එතනදී ඒ විදිහට හිතුනේ මේ නීවරණ අපි ඉදිරියට කතා කරන නිසා නීවරණ ප්‍රහාණය කරනවා කියන එක සිදුවෙන්නේ එතනදීද නේද කියන වගේ අදහසක් ආවේ හිතට. මේ දැකීම අවශ්‍යයි නේද? එහෙම දැක්කේ නැත්නම් ඒ ඒ දොර වහන්න පුළුවන් වෙයිද අපිට කියන එක තමයි අපි පොඩ්ඩක් ඒ ගැන සාකච්ඡා කරා. ඒ ගැනත් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඒ වගේම අපි තවත් ඉගෙනගත්ත දෙයක් තමයි ඔබතුමා කියපු විදිහට මේ සූත්‍රයේ ක්‍රමක්‍රමයෙන් මනසේ වැඩිම සිදුවෙන හැටි. ඒ සඳහා මුල පටන් ගත්ත විදිය අපිට මතකයි ඊළඟට සීලය සීලයට පස්සේ අපි මේ විදිහේ ඉන්ද්‍රිය සංවරය, ඉන්ද්‍රිය සංවරය, සති සම්පජඤ්ඤය ආදි වශයෙන් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට මනස වැඩෙන හැටි මේ සූත්‍රයේ සාකච්ඡා වෙන බවත් අපි තේරුම් ගත්තා. ඒ ටික තමයි මතක් කරන්න කැමති අර මන ඉන්ද්‍රිය කියන එක සංවරය කියන්නේ අර නිවරණ ප්‍රහාණය කිරීමට මේ සිදුවීමට අවශ්‍ය දෙයක් විදිහට තේරුම් ගත් එක ගැන ඔබ තුමාගෙන් දැනගන්නත් කැමතියි පෙරවන් සර්ණයි. පස්ව සත්‍යතුමා ඒ ගැන යම් කිසි පිළිතුරක් ලැබෙයි අපිට. හොඳයි දේරුක් මහත්මයා ඔබතුමාට යමු එන්න. දේරුක් මහත්මයා සත්‍යජිතම අතර හැමදෙනාකට පොතරවන් සරණයි. මලත් ටැන්සර්ස් මම හිතන්නේ අපි ගිය සම්මන්සා කෙටි සාකච්ඡා කරපේ චිත්‍ර මහත්මිය සුකාරණේ එක පැත්තෙම තමයි පැහැදිලි කරගන්න ඕනකම තිබුණේ මම හිතන්නේ ප්‍රශ්න. කිස්මානි මමත් ඒ සම්බන්ධයෙන් මගේ කරුණක් දෙකක් මම හිතන්නේ ඉදිරිපත් කරා මොකද මේ සමහරවිට මේ පංචේන්ද්‍රිය කියලා ගත්තාම ඒ ඉන්ද්‍රිය සංවරය පැත්තෙන් මනස ඉන්ද්‍රිය කොච්චර බලපානවද කියලා කියන එක ඒක සංවර වෙන්න ගැන වැඩිපුර අවධානයක් තියෙන්න ඕනද කියන එක සම්බන්ධයෙන් විශේෂයෙන්ම අන්තන්නේ අපි සඳහන් කළා දැන් දැන් පිය එක මෙහෙම ගත්තොත් දැන් අපි සමහර අරමුණු අපිට මේ ඉන්ද්‍රිය පහටම එන අරමුණු තියෙනවා දැන් උදාහරණයක් වශයෙන් අපි පාරක ඇවිදගෙන යනකොට මේ අපි තුන අපිට සතිය තමයි දැන් පැහැදිලි වෙන්නේ අපිට කියලා දුන්න මේ අර සන්තුෂ්ටි කියන වචනේ සම්බන්ධයෙන් දැන් අපි තුන් පාරක වාහනයක් දැන් මට තියෙන පරණ වාහනයක් දැන් මේක ඇවිදගෙන යන එක එලවගෙන යනකොට දකින්නවා මේ පිටුම නවීන මොකක් හරි පන්නේ එකක් දැකලා දැන් ඔක දැන් දැන් මෙතෙන්දී අරමුණ ඇසිලට ඇසට නියන්නේ දැන් මේ වගේ වෙලාවක ඇසට එන අරමුණක් ඉතින් එහෙම ඒ ద్వාරයන් ගැන තියාගන්න පුළුවන් නමුත් අපි හිතමු දැන් මේ ගෙදරක ඉන්නකොට අපි හිතමු සතියන්තක එහෙම ලොකුට මේ ඉන්ද්‍රිය පහෙන් එන කාම සිතුවිලි හෝ ද්වේෂ සිතුවිලි එහෙම ගොඩක් නෑ මට නම් ඉතින් අර මම සඳහන් කළා වගේ ගොඩක් වෙලාවට එතනදී සමහරවට අර සමහරවිට කම්මැලිකම එහෙම නැත්නම් අර මේ දාසීන ගතිය වගේ වෙන් හිතේ වෙනස් වීම තමයි එක එක අරමුණු වලට යවෙන්නේ. ඉතින් මට හිතෙන්නේ ඒක නීවරණ ප්‍රහාණයට වඩා ඉහළින් ඒ කියන්නේ සමහරවිට ඒවා විතික් විතික්කමන මතක් කියන්න බෑ මලත් ඒක ගැන තමයි දැනගන්න ඕනේ ඇත්තටම අමාරු ඒක ගැන ටිකක් වැඩිපුර සාකච්ඡා කරන්න පුළුවන් නම් හොඳයි ඊතරවන් සරණයි ජයන්ත මහත්මයා අවසන් සන්නයි දිරුක් මහත්මයා මම හිතන්නේ අපි පසුගිය සතියේ සාකච්ඡා කරපු කොටසට තමයි ඒක පැහැදිලි කර ගැනීම හැටියට තමයි අපි ලඟ වෙන්නේ කියලා හිතෙනවා. සත්‍යතුමනි අපි පසුගිය සතියේ සාකච්ඡාවේදී මතෙච්ච දේ තමයි අපි ඇස සංවර කරගන්නවා, කන සංවර කරගන්නවා ආදී වශයෙන් ඒ අපි ඒ ඉන්ද්‍රිය පහ ගැන සඳහන් කළත් ඇත්ත වශයෙන්ම ඒවා සංවර කර කර නොගන්න හේතු වෙන්නේ සංවර කරගන්න හේතු වෙන්නේ මේ මනසම මනසේම ක්‍රියාකාරීත්වය නේද කියන එක. ඒ කියන්නේ ඇසට රූපාව කියලා අපිට මනසින් අපි ඒක බඳුන් නැත්නම් එහෙම ප්‍රශ්නයක් අපිට එන්නේ නැහැ නේද ඒ රූප සම්බන්ධයෙන් කියලා. ඒක පොඩ්ඩක් හරි පැහැදිලි කරගත්තා නම් හොඳයි සත්‍යසමනි. ඒ වගේම අපිට චිත්තානුපස්සනාව ගැනත් මතක් වුණා මට පෞද්ගලිකව දැන් මේ මනස සංවර කිරීම සම්බන්ධයෙන් එනකොට සත්‍යයම අපිට පොඩ්ඩක් ඒකට උදව් කරන ඒක තවදුරටත් තේරුම් ගන්න සත්‍යයෙන්ම තේරුම් තමයි. දෛ සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. අපි භාවනාවට නොගෙහින් ඉන්ද්‍රිය කියන එක තුල කරකින්ද බලමු. අපිට මතකද විතක්ත සන්තාන සූත්‍රය. ඒක යන්තම් මතක් කරගෙන අපි හිතමු මෙහෙම සමහර ඒවා තියෙනවා මේ අපද මනෝ කියන එක අපි ඩිංගකට මේ පැය භාගෙට අයින් කරලා අපි ඔළුව කියන එක දාගමු උකට. ඔළුව ඔය කොණ්ඩයසින් ස්කබලාසෙන් මේ තියෙන්නේ ඒක ඇතුළට යන. ද සමහර විට ඔළුව ඇතුලේ තමන්ට දුක වැඩි වෙන දේවල් එනවා. සමහර දේවල් ඔළුවට ආවම දුක වැඩි. ඒක මදාරින්ට බෑ. සමහර ඒවා එකට ආවහම එක ගන්නටම ඕනේ කියලා හිතෙනවා. ඒක තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. ඉදම ගියක් දොරක් වෙන්න පුළුවන්. වාහනය ඇඳුමක් පැළඳුමක් දරුවෙකු රැකියාවක් Tamanට ප්‍රොමෝෂන් එකක් වෙන්න පුළුවන් වගේ දේවල්. නැත්තම් වෙච්ච ඩිමෝෂන් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ ආවහම එක්කෝ සොම්නස හෝ අවිජ්ජාව හෝ දෝමනසයට යනවා ඒ ඔළුවට ওই අදහස් ආවා මතක ආවා අපි කියමු සංඥා වේදනා කියලා. ඒවා තමයි සිතිවිලි කියන්නේ. ඒ කියන්නේ මනසේ වැඩ කරනවා. දැන්ට පේන්ටේ රූපේ නැහැ. ඒ කුලිය වැඩ කරන යුණාට. කමන්ට කවුරු හරි බැනපු එකක් මතක් වෙනවා. තමන් අගේ කියලා කතා කළ දෙයක් මතක් වෙනවා. තමන් ගැන රූපවාහිනී හෝ පුවත්පතේ හෝ සංගරාවක හෝ පළවෙච්ච දෙයක් ගැන මතක් වෙනවා. ඒතකොට තමන්ගේ මනස අවිජ්ජාට සහ දුම්නසට බර වෙවි යන හැටි ගැන මතක් වෙන්න ඕන මේ ඔළුව ඇතුලේ. සංවරයක් නැහැ තාම. එතකොට මා දන්නවා ඒක මතක් වුණාම තමා මට වැඩිපුර ආසාව ඉන්නේ. ඒක මතක් වුණාම සා වැඩිපුර මගේ හිත දුකටපත් වෙනවා. කියන එක දන්න. දැන් එතකොට විතක්ක සංතාන සූත්‍රයේ බුදුහාම කියනවා ඒ එතකොට ඒ විදිහට එකක් මතක් වෙනවා නම් වෙන දෙයක් මතක් කරගන්න. එකක් නිසා වැඩිපුරම අකුසල විතක්ක ඡන්දයට උදව් කරන જાති අර චන්දූප සංහිතකයේ ඡන්දයට උදව් කරන જાති ඒකට රුකුල් දෙන ඒවා ද්වේෂයට රුකුල් දෙන ඒවා මෝහයට රුකුල් දෙන ඒවම එනවා නම් මොන හරි දෙයක් මතක් කරනකොට එකෙන් අයින් වෙන්න ඕනම දෙයක් පුජ්‍යලෙක් වෙන්න පුළුවන් වස්තුවක් වෙන්න පුළුවන් ඕනම දෙයක් ඒතුරු මේක ඔළුව හරහා යන දෙයක් කියලා මතක තියාගන්න. ඒත් යන්න එපා පංච නීවරණෙන් එහාට. ඒ ඒ ඒකට යනවාම නෙවෙයි දැන්. මේකේ අර ඇහැ වහනවා වගේම ඔළුව වහනවා. අපි එහෙම කියමු. ඔළුව වහනවා. මේ පැයට පැයට විතර තේරුම් ගන්න එහෙම කියන්නේ හොඳද? මනෝවලට පාඩමක් උගන්වන ඕක කරන්න එපා කියලා පාඩමක් උගන්වනවා කියන වචනේ ද්වේෂයෙන් කරන කන් නෙවෙයි අපිට එයාට කියලා දෙනවා ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් දෙනවා ඊට පස්සේ බුද්ධහස්තාවක් ඉතින් තවත් විදිහක් තියෙනවා ඒකේ අවාසය හිතන්න. දැන් ඔළුවට අපි හිතමු මට කෙනෙක් බැන්න ඇපු එකේ මාව අවඥාවට ලක් කරපු එකේ මට විරුද්ධව කියලා පත්‍ර ගෙවුවා මට විරුද්ධව ඊමේල් කරලා තියෙනවා මට විරුද්ධව කතා කරලා තියෙනවා කොහේ හරි පන්සලේදී මෙහෙම කතා කළා රැස්වීමේදී මෙහි කියලා එනවා කියලා හිතෙන්ටකෝ එතකොට හිතනවා මේක එන තරමට මේක ඒක මතක් වෙන තරම මේ කියනවානේ අකුසල විතර්ක වැඩි වෙනවා නේද කියලා හිතලා ඒ ඒත්ෙන් එක්ක ආයින් තීනගෙන එතෙන්ට යන්නේ නෑ මම. ඒ පුජ්‍යලියොත් එක්ක භජනයක් නෑ. මොකද ඒක ද්වේෂය ඇති වෙන හින්දා ඒකෙන් අයින් වෙන්න බලනවා. ඒතකොට මේ ඔළුව හරහා යන ක්‍රියාකාරීත්වයන් ටිකක් ගැන හිතන්න. ඒතකොට මේ මනෝ ඉන්ද්‍රිය සංවරයේ මොකක්ද කියලා හිතෙනවා. ඒ ඒ විතක්ක සංතාන සූත්‍රේ ක්‍රමවලට. ඒ එකත් එක්ක ගල්ලප්ප ගන්න මේක. එහෙම නැත්නම් බුදුහන් සමහර කියන්නේ කාසිතිය මනසිකාරයන කරන ඉගෙනා හිතන් දෙපා. ඒතර අයින් වෙන්න වෙන සමහර වගේ. ඒ ඒන විචාරකී ආදීනම හිතන් වෙන. අර කලින් කීව වගේ මැත්තෙම භාවනාවෙන් තොරබීමකුත් නැහැ. නමුත් ඊට මෙහා පැත්තේ ගත්තොත් මං ආයෙතෙන්ට ගියොත් එහෙනම් මගේ හිත කලබල වෙනවා. ඒ රැසීමේ තේ මං ඒ සමාගමේට ගියොත් එහෙම මෙහෙම වෙනවා කියලා ඒක නතර කරනවා. ද්වේෂය නිසාවත් නේ මං පරිස්සම් වෙන්න ඕනේ. ඒ විදිහ ඒ ඒ එහෙමත් බැරි නම් බුදුහාම ඊට පස්සේ කියන අර දිවෙන් දිව උඩුතල්ලක් තියලා හපාගෙන හරි දත් කාගෙන හරි කියලා හෙලබසින් කියන්නේ මේ විදිහට හරි මේක නතර කරගන්නයි ඔය ඔළුව හරහා යන්නේ මතක් වීම කියලා හිතන්න. මනෝ මනෝ සහ ධම්ම චිත්තානුපස්සනාවට ගිහින් යන්නේ නැතුව දැනට දැනට දැනට ඒක එහෙම නෙවෙයි මේක එක්කම එනවා නම් එතෙන්ටත් යනවා. දැන් සීල සංවරය පස්සේ මේ කියනවාමනේ මේක මේක සීලයට ආපහු යනවා. ඒ විදිහට එකින් එකට උදව් වෙන හැටි. අර සෝනදන්ද සූත්‍රය අපි ඉගෙන ගත්තේ පඤ්ඤවතෝ සීලං සීලවතෝ පඤ්ඤායි දෙකේ නෝ එතකොට. ඒකෙන් මේකට අනුග්‍රහ වෙන හැටි ඉගෙන ගන්න. අතින් අත හොදනවා කියලා බුදුහාම කිව්වේ විදිහට. වම් අත හොදනකොට දකුණු අතත් හේදෙනවා. මට ඕනේ දකුණු අතේ විතරයි මගේ තෙල් ගෑවිලා තියෙන්නේ ඉඳුල් ගෑවිලා තියෙන්නේ. නමුත් මං අත හොදනකොට අත් දෙකම හොදනවා. ඒ විදියට. එතකොට මේ විශේෂයෙන් සමහර දෛනික ජීවිතයේදී කරගෙන ඉන්නකොට එක එක જાති මතක් වෙනකොට මගේ ඔළුව අවුල් වෙන දේ සහ ඒක ද්වේෂෙන් අවුස් එවිස්සෙන දේ සහ රාගයෙන් මේ පැත්තට නැඹුරු වෙන හැටි. අනිත් ඔක්කොම අමතක වෙන සමහරට ඒකට ඒක ගැන සිහිපත් කරන්න කිව්වොත් එහෙම. වැඩුඟා අතපහුව වෙන හැටි. ඒව ගැන හොයන්න. අපි හිතමු කොම්පියුටරේ මම ඒක හොයන්න ඕනේ. ඉන්ටර්නෙට් එකේ ඊට පස්සේ දවසම ගත කරනවා අර Taman කැමති එක හොයන්න නැත්නම් අකමැති එකට වාද ඉදිරිපත් කරන්න. ඒක නතර කරොත් එහෙම කොම්පියුටරේ මම ඒක නතර කරන චරයි. ටර්න් ඔෆ් කරන එච්චරයි යන්නේ විදියට. ඒ ගැන හොයන්නේ නෑ ආයේ. ඒකට ඔළුව නරක් වෙන එක නතර වෙනවා. ඒකේ තමයි ඉන්ද්‍රිය සංවරයක් වෙන්නේ. අර භාවනාවක් වෙනකොට ඒක වඩා මට තේරෙනවා. ඒක තේරෙන්නේ මේක අර පිටක సంతානෙ හැටියට සූත්‍රය හැටියට මේකද මොකද්ද වෙන්නේ කියන අදහස විතරයි. මා උත්සාහ ගත්තා පමණ අවසාන තීරණයක් නෙවෙයි ගැනත් හිතලා බලන්නට සම්මා සම්බුදු සරණයි. සම්බුදු සරණයි සත්‍යතුමනි අප්‍රමාණසේ. තවත් කාට හරි අදහසක් ප්‍රශ්නයක් තියෙනවා මේ ඉදිරිපත් කරන්න පුළුවන්. සරුවන් සරණයි. තමයි. සත්‍යතුනි ඔය ප්‍රශ්නය වගේ පේන්නේ අපි ඉදිරියට යමු දෙන්න දරුවත් ගන්න. සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. ඊළඟ කොටස අපි බොහෝ දන්න දේවල් තමන්ටම ගාවගෙන ගාව ගනිමින්ම බලන්න වෙනවා. මේ මැෂින් එක ඇතුලේ, මේ බිම්බේ ඇතුලේ, මේ ස්ත්‍රී පුරුෂ රූප ඇතුලේ මේ හැම ඇටකොටු අස්සෙන් වෙන જાතියක් දෙයක් ඇටියෙද. ඒ ගුලියම අහුවෙන්න පංචස්කන්ධ ගුලියම අහුවෙලා බලන්න ඊට පස්සේ නීවරණ පහන නීවරණ කියන එක නීවරණ කියලා කියන්නේ වලාකුලක් වගේ වලාකුල හඳ වහනවා වගේ සත්‍යාබෝධය අහුර තියෙන සත්‍යාබෝධය අහුරන જાති. සුත්‍යන ශූන්‍යතාවේ අහුරන මගේ පෞද්ගලික මනෝ විකල් මනෝ විතර්කයන් හින්දා මම මනෝ විතර්කේ පෞද්ගලිකයි ඒක අපි දන්නවා ඒ කියන්නේ මනෝගෙන් මට හදලා දීලා තියෙන සමාධිය. මනෝ කියලා එක මට හදලා තියෙන මගේ ඥාන. මනෝ කියන එක මට හදලා දුන්නේ මගේ ශාරීරික අවශ්‍යතා. මනෝ කියන එක මට හදලා දුන්නේ සංස්කෘතිය. ඒක අනුව අර මනින්ද්‍රය කියන එක දැන් මනෝ මන කියන එකේ වැඩ කරන தත්වයටපත් කරගෙන ඉන්නවා අපි. ඒක හැමදාම එකම කෝටි ප්‍රකෝටි සිතවිලි ගොඩක් තමයි හිතන්නේ. එකම වර්ගයක් එකම දේ ගැන අපි කෝටි ප්‍රකෝටි වාරයක් හිතලා තියෙනවා. අපමණස ට්‍රේන් කරලා තින්නේ එහෙම. එතකොට අර අපිට පෞද්ගලික මනසක් තියෙන නිසා මේ මනස කියන එක ඇහිලා තියෙන වලාකුළු පහ පේන්නේ නැහැ. ඉරේලිය වැහිලා ඒක. එතු මගේ අභ්‍යන්තරයේ මිතින ආලෝකයේ ශූන්‍යතාවය නොකිසිවක් බව නොකිසිවෙක් බව මට අහු වෙන්නේ නැහැ. මොකද මනෝ හුරුල තියෙනවා අර පහට. ඒ පහව ඒ ඒව වැඩි කරන જાති අර ඉන්ද්‍රිය වලින් තමයි වැඩ කරන්නේ. ඉන්ද්‍රිය සංවරය නැතිකම නිසා තමයි වැඩි වෙලා ඉන්නේ සමහරවිට. ඒවට ඕන තරම් ශක්තිය දෙන්නේ අපි. සෝ ඒ ඇත්තයි සත්‍ය ගවේෂකයා අපි අපි හොඳද? අරයා මෙයා නෙවෙයි දැන්. මේ මම මම අපි අපි ටික. අපි අපි ටික දෙන. මේ 10 15 දෙනා මේ කතා කරන්න. සෝ ඉමිනා අරියේන සීලක්ඛන්දේන සමාන්නාගතු. ඔය උතුම් මාර්ගයට පිවිසෙන්න තියෙන සීල සමූහය තියාගෙන ඉමිනාට අරියේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතෝ. ඒ උසස් කියලා අගේ කරන්න පුළුවන් විදිහට ඉන්ද්‍රිය සංවරය තියාගෙන ඉමිනාට අරියේන සති සම්පජන්්‍යන සමන්නාගතෝ. දේවත් ඒ ඇඩ්ජෙක්ටිව්ස් තියෙනවා අරියේන සති සම්පජන්්‍ය මේක ප්‍රතිශෝතගාමී වෙන්නේ ඒක ආර්ය වෙන්න තව අපි දැන් මේ මෙතනම ආර්ය බවට පත් වෙන මේකට යනකොටම ආර්යේන සති සම්පජාන්නේ ඒ උතුම් සති සම්පජාන්නේ කවුරුත් කියවට නෙවෙයි මට තේරෙන මේක මෙහෙම හැබැයි බුදුහන්ට ආදරේ හින්දා ඉමායච අරියාය සන්තුට්ඨිය සමන්නාගතෝ මේ ආරි සන්තුෂ්ටියෙන් ඒ කියන්නේ හා මේ ඇති මට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. තා අවුරුදු 40ක් 50ක් මට යන්න පුළුවන් මේ විදිහට. දැන් තියෙන හරිය ඇති. එහෙම හිතලා විවිත්තං සේනාසනම් භජති. කාගේ කාගින්වත් වැඩි කරදර නැති හුදෙකලා තැන පාචින්ත. හුදෙකලාව කාමරයකට සිංගන්න බලනවා. දැන් පන්සල් ගානේ දුවැලි අතුරුපු තැන් ගාන යනවා කියන එක නෙමෙයි දැන් ඔය ඇත්තු හිතන්න ඕනේ. අපි මනස ඒකෙන්ද බෑ මේ ඉන්නේ නිවහනේ වැඩි බඩු මුට්ටු නැති රූපවාහිනී කම්පියුටර් ඉන්ටර්නෙට් නැති කාමරයකට වැඩිපුර රින්ගන්ත බලනවා. ඒකින්ද බලන මම තේරෙන බසින් කියන්නේ ඔන්න අගෞරවයෙන් මේ ආර්ය මාර්ගයට ඇතුල් වෙන්න අවශ්‍ය භාෂාව පාවිච්චි කරන්නේ. සමහරට අරඤ්ඤං රුක්ක මූලං පබ්බතං කන්දරං ගිරිගුහං දියැලක් ළඟ වෙන්න පුළුවන් වතුර ගලන ඇලක් ළඟ වෙන්න පුළුවන් කන්දක් ගල් ගුහාවක් වෙන්න පුළුවන් සුසානයක් වෙන්න පුළුවන් දැන් මේ පළාතුම් සොහන බොහොම හොඳ තැනක් පිරිසිදුයි ලස්සනයි උද්‍යානයකට ගියා වගේ තමයි ඒ වගේ තැන්වල වාඩි වෙන්නත් පුළුවන් ඒ වගේ තැන්. අබ්බෝකාස සමහත අබ්බෝකාසි කවුරුත් නැති වැව් යුරක් විශාල පාකෙක පිට්ටනිය ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් හරි ගමන එහෙම තැනකට ගියාම සමහරට පැතිරිච්ච මනසක් එනවා අනන්ත අවකාශයක් එනවා එක්ස්ටර්නලි බාහිරවත් ආධ්‍යාත්මිකවත් පලාල පුංජන් සමහත මුකුත් නැති පිදුරු කුට් ගයක් වගේ තැන. මේ තියෙන සංස්කෘතිය තුළ ඒවා අපිට අහු වෙනවා. එහෙම තැනක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ වැඩිපුර කට්ටිය ගැවෙසෙන්නේ නැති, එන්නේ නැති තැන්. අපි හිතුව අනිත් ඔක්කොම වැඩට ගිහිල්ලා නැත්තම් කොහේ හරි කන්සර්ට් එකකට ගිහිල්ලා නැත්තම් උත්සවයකට ගිහිල්ලා gedara තනියම ඉන්න පුළුවන්. එතකොට රූපවාහිනිය හෝ ඊමේල් හරි ඉන්ටර්නෙට් එකට යන්නේ නැතුව අර Taman යොදාගත්ත පුංචි කාමරයට යනවා. ඒක වැඩිපුර එනවා අනිත් ඇස් බෙල් එක නාද කරනකම්. කොම් ෆෝන් එකත් අයින් කරලා තියලා. ඒ වගේ දැන් මෙතන බුදුහාමුදුරු දේශනා කරන්නේ අර ඒ සත්‍ය අවබෝධයේ අවශ්‍ය තථාගත වෙරේ ලෝකෙ ඉපදුනා ඒ එයා ඒ මහන්සිකේ දේශනාවට හුම්කන් දුන්නා ඒ කවුරුන් හෝ හුම්කන් දීලා ඒ ඇත්තා අම්මා තාත්තගෙන් අවසාරවගෙන මේ මාර්ගයට අවතීර්ණ වුණා. එයා කරන මාර්ගය ගැන බුදුහාමුදුරු දේශනා කරන්නේ අජාත සත්තු මහරජතුමාට අර මහරය භික්ෂුන් වහන්සේලා 1500ක් විතර ඉන්නවා. 1500ක් විතර උන්වහන්සේලාත් එක්ක මේ මහරේ ජීවකම්බවණේදී එයාව ඇත්තට කියන මෙන්න මේකයි මේ සමන භාවයේ ඵල මේවා කියන එක. සෝ නිසීදති පල්ලංක සෝ පච්චාබත්තම් පින්ඩපාත පටික්කන්ත කෑමෙන් පස්සේ වෙන දෙයක් නැහැ දෙකෑම හොයන්න නැහැ කෑම කොහොමද ද අපි අපි මේ කාලේ කතා කරනවා මං කෑම මට තියන ලෙෆ්ට් ඕන තාම විලක් තියෙන දැන් ලෑටි ඕනලා කන්නත් පුළුවන් දරුවන්ට හදලා දීලා තියෙනවා අනිත් පැත්තට කෑම තියෙනවා මට දැන් හරි මයික්‍රෝවේව් එක දාලා සට් කරගන්න විතරයි තියෙන්නේ කියලා එහෙම නැත්නම් කෑම කාලේ ඉවරලා නිහීදති පල්ලංකං ආභුජිත්වා වාඩි වෙනවා පద్මාසනෙන් හෝ අර්ධ පద్මාසනෙන් හොඳට වාඩි වෙන්න ඉගෙන ගන්න ඕන බොහෝ අය වාඩි වෙන්න දන්න එකත් ඉගෙන ගන්නටම වෙනවා. ඒක වයසේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක කොහොම හරි කරාට ඉගෙන ගන්න. මොකද මේ ශාරීරියේ පිහිටවන ක්‍රමේ නිසා වාසි ගොඩාක් එන හොඳට. උජුම් කායම් පනිදාය. ඒ කොඳුයට පෙර ත්‍රිජුත තියාගන්න. ඒ කශේරුකාවන් පිළිවෙලකට තියාගන්නවා. එතකොට ශරීරය කියන එකට නිින්දෙන්නේ නැහැ වැඩි. එන්නත් ඉඩ තියෙනවා. පරිමුඛං සතින් උපත්ත පෙත්වා සතිය Taman ඉදිරියට අරගෙන පරිමුඛ කරගෙන සත්‍ය ගන්න ඉස්සරහට. ඒ කියන්නේ මේ මොකද්ද වෙන්නේ කියන එක අවධානයෙන් බලන්න. එහෙම වුණාම දැයාට අර අපි ඉගෙන ගන්නෙ මූල කර්මස්ථානය මොකක් හරි තියෙනවානේ. ඊළඟට මෙත්තා අසුබ මරණ සති බුදු ගුණ ඒවත් දාන්න ඉගෙනගෙන තියෙනවා. ඒ එහෙම කරලා තමන් අපි ආනාපාන සතිය නම් ආස්වාස ප්‍රස්වාස නම් කරන්නේ මම ඒක කරගෙන යනවා. ඒ කරගෙන යනකොට ඔන්න අර කලින් කතා කරපු එකේ ඊළඟ පියවරන ඉන්ද්‍ර සංවරය කියලා. මනෝ දැන් ඇහැ වහලා හුදකලා වින්නේ ඔන්න මනෝ හරහා එක එක જાති යන්න පටන් ගන්නවා. එතකොට භාගිතීර වෙච්ච වැඩ මතක් වෙන්න පුළුවන්. මහපු නැති ඇඳුම් මතක් වෙන්න පුළුවන් ඉතිරි කරපු જાති උයපු නැති බාගෙට උයපු ಜಾති මතක් වෙන්න පුළුවන් යන්න තියෙන ಜಾති මතක් වෙන්න පුළුවන් සැකියාව ගැන මතක් වෙන්න පුළුවන් අතීතේ කරපු ಜಾති චිත්‍රපටි වගේ දිගහැරලා ඒවත් එක්ක බොරු බතනවා වෙන්න පුළුවන් කරන්න ඕන ಜಾතිත් එක්ක මොනවා හරි එහෙම ಜಾති මනෝහරහා යන එතකොට විගතා බිජ්ජයෙන් චේත්‍රා විහෙරති ඒ මනසින් ඊළඟට මේ මේ දේ කරන්න ඕන කියන සැලසුමක් නැහැ රාග සහිත සැලසුම් රාග කියලා කියන්නේ මේ ලිංගික කාමයේම නෙවෙයි තව මේ විදිහට තව මේ විදිහට කරොත් තව මේ මම තව ලෝකයක් බවට පත් වෙනවා තව යා සතුටින් තියන්න පුළුවන් කියන අදහසින් අයින් වෙන ඒවා අභිජ්ජා කිව්වේ ඒකයි මේ දේ තව තියෙනවා නම් හොඳයි නේද කියලා හිතන ගතිය එනවනම් ඒකෙන් අයින් වෙනවා. ඒ කියන්නේ වැඩිපුර අර තමන්ගේ මූල කර්මස්ථානයේ මනස නඹුරු කරගන්නටම වෙනවා. අභිජ්ජාය ඒ ගැඹුරින් ගැඹුරින් බාහිර කාම වස්තුන් ගැන හිතෙන ගතියෙන් හිත පරිස්සම් කරගන්න පිරිසුදු කරගන්න. අභිජ්ජාය අවිද්‍යාවෙන් සිත අයින් කරලා පිරිසිදු කර ගන්නවා. අභිජ්ජාව කියන එකට එන්ට දෙන්න. එන්ට දෙන්න නෙවෙයි ඒක අයින් කරන්න උත්සාහ කරනවා. ව්‍යාපාද පදෝසං ගැටෙන ගති. ඒත් මතක් වීමත් එක්ක දැන් අර අපි හිතමු කාමරේ වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙනකොට දේශෙන්න පුළුවන්. දේශෙන්න මොනවද? අතීත සංඥාත් එක්ක. නැත්තම් දැනට ඇහෙන සද්දත් එක්ක එහෙම නැත්නම් තමන්ටම තමන් අව탁සීරු කිරීම එක්ක දේශ ඇති වෙනවා. ව්‍යාපාද පදෝසං. ඒකෙන් සිත දූෂ්‍ය වෙනවා. හිත ඇවිස්සිල්ලක් වෙනවා. කෙමිකල් ඉම්බැලන්ස් එකක් කියන්නේ ඒකයි. ඒකේ ඇවිල්ලා ඒක අවුල් වෙලා යනවා. ඒකෙන් හිත පරිසම් කරගෙන ඒක අයින් කළා අභ්‍යාපන්න චිත්ත චිත්තෝ විහෙරති. ඒ චිත්ත කියන සත් තමන්ගේ ළඟ චිත්ත භාවයක් තියෙන ඒ චිත්තය දේශයත් එක්ක සම්බන්ධ කරලා තියාගන්න ආස්වාස ප්‍රස්වාස විතරයි. අට්ටික සංඥානම් අට්ඨිජන විතරයි. මාංශනම් මාංශ විතරයි. බුද්ධනම් බුද්ධ විතරයි. ධාතු මනසිකාරණ මේකමයි. නමුත් අර මනස හරහා තව જાතිය නොයක එක කරනකොට වැඩිපුර අහුවෙන්නේ කාම සහ ද්වේෂ තමයි. නමුත් ඊට වැඩිය අහුවෙන්නේ නැතුව බරපතල විදිහට අපව පසුබස්සන දෙයක් තමයි තීන මිද්දන් පහය තීන විගත තීන මිද්දෝ විහෙරති ආලෝක සංඤ්ඤ. නිකම් මනස වැහිලා යන වින්ටර් එකේ වගේ වලාකුළු වෙවිලා කරුවල වෙලා මනස අකර්මණ්‍ය වෙලා මී ළඟට මොනවද මනසෙන් කෙරෙන්න ඕනේ කියන එක දන්නේ නැහැ. දැන් කාම වගේ දෙයකට આવොත් එහෙනම් මොනවා හරි පොරබදන වස්තු තියෙනවා. ඒ ආසාව වස්තුත් එක්ක ඉන්නවා පොරබදනවා. ඒක ඒකේ පිරිමදිනවා ඒක තියාගන්නවා ඒකත් එක්ක ලොක්කෙක් බවට පත් වෙනවා. ද්වේෂය නම් ඒ ඒ අරමුණ මරලා දානවා ඒක විනාශ කරලා දානවා ඒකත් ඒක ඒක රිදවන්ට කියන්න උණු වචන හිතන එහෙම දැන් නාට්‍යකුත් හිතේ යන්න මේ විග තීන විද්‍යාව තීන විද්‍යාව එන්නේ කොහොම තීර දොරවල් වැහිලා යනවා ඒකල නිදා ගන්නවා බුදුහාරේ තීන විද්‍යාව මරණයකට සමාන කරන්නේ ඒ කියන්නේ මනස අවදිවත් වෙලා එතෙන්දී බුදුහාමුදුරු කියන්නේ විගත තියෙන මිද්දෝ හෝති ඒ කයේසා මනසේ තියෙන ඒ අකර්මණ්‍ය ගම අත්හැරලා චිත්තචෛතසික වල තියෙන මනසේ විශේෂයෙන් ඒ කියන්නේ ඒකට උවමනාවක් නැතිකම එනවා. ඒක ශරීරයට පුරුදුලා තියෙන හැටි. මොකද වාක් වෙලාට ශරීරයේ ජවයක් එක්ක යන්නේම කාමකෝපත් එක්ක එන ඇඩ්‍රිනලින් නිසා. ඒ ග්‍රන්ථි ක්‍රියාත්මක වෙලා මට දෙනවා ලොකු තල්ලුවක්. charge එකක් දෙනවා කාමකෝප දෙක. ඒතොර නැගිටින් මේ හොඳට ඉන්න එකන ද්වේෂාවම නැගිටින්න පුළුවන්. අපි වැත්තම කතා කරන දවස භාවනාවට හරි වාඩි වෙනවා අයිස්ක්‍රීම් එක මතක් කරලා ෆ්‍රිජ් එකේ දානවා දන්නේම නැහැ. අනේ විදියට. ඒ විදිහේ දෙයක් වෙන්නේ නැහැ. අර ඇතුලේ මොනවා හරි විශේෂ එන්සයිම් වර්ගයක් ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා ඔක්කොම ඇතුලේ තියෙන ෆියුස් ගැලවිලා යනවා. ගැලවිලා ගිහිල්ලා මනස නිදා ගන්නවා. ස්විච් ඔෆ් වෙනවා. කම්මැලිකමත් එක්ක. හැබැයි ඒවා කම්මැලිකම ඒ කියනකොට අතීත මතක ඔය සැට බොක්ස් එක ඇවිල්ලා කාම එන්ට ඉඩ තියෙනවා. ආචින්න කර්මවල වැඩිපුර තියෙන ද්වේෂ කාම ද්වේෂ ආචින්න කර්මනේ ඒවා දඟලනවා නලියනවා මැරෙන කොටත් ඒකෙන් ඉඳ තියනවා කියන එක ගැන හිතුනොත් හොඳයි. ඒ තියෙන මෙද්දියත් එක්කම එන්න ඉඳ තියෙනවා. මැරෙන කොටත් එන්නේ මරණයක් වගේ කිව්වේ ඒකයි. හොඳ වචනයක් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අපේ වන්දනීය සාතුන් වහන්සේ ගුරුතුමාණන් කියනවා. බොහොම ට්‍රස්ට්වර්ති ටීචර් කෙනෙක් අපිට ඉන්නේ. මතකෙ තියෙන්න ඕන. ඉතින් අර පුද්ගල ප්‍රසාද එපා බුදුහන් තාසේ කරා නම්. අල්ටිමේට්ලි ට්‍රස්ට්වර්ති ටීචර් කෙනෙක්. ආලෝක සංඤී. මනසේ ආලෝකවත් මම ආලෝකයක් ඇතුළේ ඉඳ හදනවා. මගේ මනස ආලෝකයක් ඇතුල් කරගන්න හිතලා හරි කමක්. දවල් වගේ ඉඳ හදනවා. ලොකු ෆ්ලඩ් ලයිට් එක ෆ්ලෑෂ් ලයිට් එකක් දැම්මා වගේ ඇස් ඉස්සරහට. එතෙන් තව තියෙන ආලෝක සංඤී සතෝ සම්පජානෝ. සිහියෙන් කල්පනාවෙන්. දර අනිත් ඒවට ඒක ආවෙන ඒ ඒ ඇඩ්ජෙක්ටිව් තුනම ඇවිල්ලා නැහැ. ආලෝක සංඤී සතෝ සම්පජානෝ සීන මිද්ධා චිත්තම් පරිශෝදේති නිදිමත්ත ගතියෙන් අලස කමින් ප්‍රොකස්ටිනේෂන් එකෙන් පෝස්ට්පෝනින් එකේ උක අපිට තියෙන එක අනිත් ඒවට වැඩිය අනිත් ඒවා આવොත් දන්නවා ඉන්දියා වන්දනීය ගුරුතුමෙක් කියනවා භාවනා භාවනාවේදී නින්දගියොත් තියෙන හොඳම දේ තමයි අවදි වෙන්න භාවනාවේදීමයි කියලා. ඒ වගේ જાතියක් වෙනවා. ඒක කාටවත් පොදු දෙයක්. නේදා මම දන්නවා ඔය අපි අපි කවුරුත් දන්න හොඳ උතුම්ම උතුම්ම ගුරුවරයෙක්. මුල් විනාඩි 5යි තද්දටම ඉන්නේ ඉන්දියා. ඊට පස්සේ අම් වෙනවා. ඒක ශරීරයට පුරුදු වෙලා තියෙන. සමහරට කාපු කෑම ශරීරයේ වෙහෙස ඒකට උදව් වෙනවන්න පුළුවන්. ඒකින්ද මේ සිස්ටම් එක මේ ශරීර කූඩුවට දුන්න ක්‍රියාකාරී සිස්ටම් එක තේරුම් ගන්න ඕන. නිසා කෑම වලිනුත් පරිස්සම් වෙන්න වෙනවා. කෑම බීම වලින්. ඉතින් ඒ ඒ වන්දනීය උත්තරමයා ඉස්සරෝ විනාඩි වාඩි වුණ ඕන තැනක වාඩි වුණාම ඉස්සල නිින්ද යන්න පස්සේ වුණාම ආය උදේ එක දවල් එකට වාඩි වුණ හැන්දේ පහ වෙනකන් ඊට පස්සේ ඉන්න හැබැයි එකට වාඩි වුණ 1:10 විතරකන් නිින්දි 1:10ට තමයි අවදි වෙන්නේ ඒක යත්ත දන්නවා ඒක ශරීරේ පුරුදුල තියෙන හැටි නිසා තීන මිද්දේටත් අවධානය යොමු කරන්න ඒ ඒ ඒ ඇත්ත ඊට පස්සේ පහට හතරට පහට තම අවදි වෙන්නේ. තේපිලාවවත් මතක් වෙන්නේ බොහොම සති සම්පජාණී ඉන්නවා. ඒ නිසා ඒ ආලෝක සංජීව සතෝ සම්පජානෝව තීන මිද්දයෙන් ඔළුව පිරිසිදු කරගන්නට. නිදි කිරා වැටෙන්න එපා. කියන එක කියන්නේ. මේ මා කතා කළා කියනෝනේ මටමයි කියන්නේ. ඊළඟට අපි දන්න වචන අපි ඉගෙනගෙන තියෙනවා මේ ඕන් තරම්. උද්ධත් සහ කුක්කුච්ච. උද්දත භාවය කියලා කියන්නේ එකම එක අරමුණක් නෙවෙයි යන්නේ. එක දෙයකට යොමු වෙලා නැහැ හිත. ඒකයි මේකයි ගොඩක් දේවල් ගැන හිතෙනවා. එකවර. මොකද්ද කරන්නේ කියලා තීරණ නැතිව. ඒ එකත් එක්ක තමයි ඒක එන්නේ මම කියන එකනා කුක්කුච්චත් එක්ක ආවහම සමහරට මේක කෙරේ නෑ නේද කියලා හිතුණාම අපි මා රැස්වීමකට මට දින 18 රැස්වීමකට යන්න මට ඒ වෙලාවේ ආදන් තේගකුත් හදා ගන්න ඕන අරගෙන යන්න. නැත්නම් වතුර එකක් ගන්න ඕන. රැස්වීමකටත් ගිහිල්ලා යන්න ප්‍රෑය දෙකක මීටින් එකක්. එතකොට කෙරෙන જાති. මගේ කාර්යාල යතුරු දැම්මද අනිත් එක්කනට පණිවිඩය කීවත් අර ඊමේල් එකට ආන්සර් කරලාද ඒ වගේ જાති තියෙනවා තව බත් එකේ දැන් තව විනාඩි 5ක් තියෙනවා නේද ඒ විදිහට જાති ආවහම ওই හැම එකක්ම මතක් වෙන විදිහට තමයි උද්ගත භාවය ඇවිල්ලා ඊට පස්සේ කුක්කුච්ච කියන්නේ මේක කරලා කලින් කරලා තිබුණා නම් හරි නේද ඒක මං 9 හමාරකට ඒක හදලා තිබුණා නම් හරින මග්ගකට දාලා නාන කාමරේ කලින් ගිහිලා වනම් හරිනේ අර ඊමේල් එකට ආන්සර් කරා නම් හරිනේ කල්ලත් වෙන්නත් 10ට යන්න තිබුණා මීටින් එකට වගේ අර උද්ධච්ච සහ කුච්ච කියන ඒවා එනවා දැන් බරපතල සීල කැඩුණොත් එහෙම ඊට වෙදී කියනවා අර සීල වගේ දේවල් වලින් අනමජ්ජ සුඛයි ඉන්ද්‍රිය සංවරයෙන් අභ්‍යාසයක සුඛයි ආම තින වාසි ඒකයි මට මගේ ඇතුළ මට චෝදනා කරන්නේ නැහැ මේක මෙහෙම කරා මට පුළුවන් හැටියට මං කළා කියලා තෙන් තේරෙනවා ඒකින් අර උද්ධත භාවය උද්ධත කියන එකේ නාමය තම උද්ධත විශේෂණ නම් උද්ධත කියන එකේ නාමය තම උද්ධච්ච කියන්නේ කුක්කුච්චි කියලා කියන්නේ තේමයි. කුකත කියන එක. හරියට කෙරේ නෑ ඒකම. හොඳ දේ හරියට කෙරෙත් නෑ නරක දේ වැඩිපුර කරලා තියෙනවා. නොකල හොඳ දේ සහ කළ නරක දේ ගැන පසුතැවිල්ලක් එනවා. ඒකට තමන්ට තමන් සමාව දීලා ඇස්පිට්ටුව. ඒකට අර වාඩි වෙලා හිටියාම මෙහෙම එනවා නම් ඒ උද්දච්ච කුක්කුච්චි. අනුද්දතෝ විහෙරති. ඔන්න ඒකට විශේෂණයක් තියෙනවා. අර තීන මිද්දේට ආලෝක සංඤී සතෝ සම්පජානෝ වගේම අජ්ජත්තං වූපසන්ත චිත්තෝ හා ඔය ඇති දැඟලුවා කියලා කියලා මම හරි මම වැරදි කළා කමන්නේ ආය කරන්නේ මම මගේ ඉන්ද්‍රිය සංවරය මට මෙහෙම වුණා මම දැන් ආයෙ නැහැ කියලා තමන් ළඟට ඇවිල්ලා රූපසන්ත හිතේ සංසුම් බවට පත් කරගෙන උද්දච්ච කුක්කුච්චා උද්දච්ච භවින් සා කුක්කුච්ච භවින් චිත්තම් පරිශෝදේති මගේම හිත කාගේවත් කියන්නේ මේ ඇතුලේ දඟලන මනෝභාවයේ අර ඉරේඩිය පේන්නේ නැත් ওই නිසා ශූන්‍යතාවේ නොකිසිවක් බව නොකිසියෙක් බව පේන්නේ තේකින්ද ඒකිනුත් අයින් වෙලා ඒ වලාකුලිනුත් අයින් වෙනවා ඊට පස්සේ විචිකිච්ඡම් පහය. ඔය පංච නීවරණ ගැන මේ කියන්නේ. ඒක කොහොමද මේක කොහොමද කියලා හිත හිතා ඉන්නේ නැතුව. තින්න විචිකිච්ඡෝ විචිකිච්ඡාව පහු කරගෙන ගිහිල්ලා. තින්න කියලා කියන්නේ ඒකෙන් පරතරයට යන්න දැන් ආයෙ ඒක කොහොමද මේක කොහොමද කියලා හිතෙන්නේ නැති ආයෙ දැන් දැන් මන් දාන්න එකක් පච්චත්ත වේදිතබ්බ වීගෙන යන්නේ දැන්. අකතං කටි කුසලේසු ධම්මේසු. ඒකේ තියෙන ඇඩ්ජෙක්ටිව් එක විශේෂණය ඒකයි. කුසල ධර්මයන්ගේ ඒක කොහොමනම් මේක කොහොමද කියලා කුසල ධර්මයන්ගේ නිතෙන්නේ මට දැන් තේරෙන මේක මමමයි කියලා තමයි අපරපච්චෝ කිව්වේ ඒකයි. අනිත් තැයි මට ඇඟිලි ගහලා පෙන්වන්න ඕනේ දැන් හා මෙහෙම කිය මටම තේරෙන හා ඔහේගේ මනසේ අවිජ්ජා වැඩි. ඔහුගේ මානස ද්වේෂ වැඩි. ඔහුගේ මානස උද්ධත කුච්ච වැඩි. ඔහුගේ මානස විචිකිච්ඡාවට වැඩි. ඔහේ නිදාගන්න කෙනෙක් කියලා අර අපි කිව්වේ tell the truth to yourself. මං ගැන ඇත්ත මටම කියා ගන්න. කාගෙන්වත් ගරු නම්බු ලබන්ත නෙවෙයි. කාගෙන්වත් විශේෂණ අගය කිරීම අරගන්ත නෙවෙයි. අකතං කති කුසලේසු ධම්මේසු මේ කුසල ධර්ම ගැන ඒ කියන්නේ තමන් කරගෙන යන ධර්ම වැඩපිළිවෙල ගැන අකතං කති කතං කත කියන්නේ ඒක ඒක එහෙමනම් මේක කොහොමද කියලා හිතින්නේ මටම තේරෙනවා දැන් සාරිපුත්තයන් වහන්සේ මේක මාර්ගයේ ගියා උන්වහන්සේ ඒකෙන් කියලා තිනවා ධම්මදින්න උත්තම මේ මාර්ගයට ගියා යා මේක කළා කියලා මට දැන් ආර්ස් මේ මේ මාර්ගයේ රහ විඳපු ඇත්තන් ඇත්තියන් ගැන දන්න නිසා ඒ ඇත්තොත් මේ ගැන කියලා තියෙන නිසා පැහැදිලිව අපි ඉගෙනගෙන තියෙනවානේ මහා කච්චහරු මොනවද කිව්වේ බද්දා කාපිලාණි ඇත්ත මොකක්ද මොනවද කිව්වේ ධම්මදින්න ඇත්ති මොනවද කිව්වේ අපිව දැන් දන්නවා සාරිපුත්තයන් වහන්සේ කියපු જાති. එහෙමනම් මං සංඝං සරණං ගච්ඡාමි කියලා පුද්ගල සරණයක් නෙවෙයි සංඝං සරණං ගච්ඡාමි කියලා කියලා තියෙනවනේ මට ඒවත් මතක් වෙලා ඔව් එහෙනම් දැන් මෙතන තියෙන මගේ ප්‍රොක්‍රස්ටිනේෂන් එක පමණයි කියලා මටම ආදරෙන් මම සත්වෙක්නේ සිංහල සත්වයකත් බෞද්ධ සත්වයකත් ස්ත්‍රී සත්වයකත් පුරුෂ සත්වයකත් පැවිදි සත්වයකත් නෙමෙයි පොදු සත්ව පංච උපාදානස්කන්ධයක් සහිත සත්ව භාවයක් තියෙන්නේ මේක කරොත් සතහාගතයන් වහන්සේ මට කිව්වා යලිත් මා කියන ත්‍ස්ත්වදී ගුරුවරේ ඒ සත්තා දේව මනුස්සානම් උන්වහන්සේ මට කියලා දීලා තියෙනවා මම කරනවා ආයෙ මට එයාගේ මෙයි කතාවක් ඕනේ නැහැ කියලා මටම තේරෙනවා දැන් අකතං කති කුසලේසු ධම්මේසු විචිකිච්ඡාය චිත්තම් පරිශුද්ධේති. ඒක කොහොමද මේක කොහොමද කියලා තේ ඉතින් එහෙම හිත හිතා ඉන්න බවින් හිතන අයින් වෙනවා ඒකට. සදාතමයින් වෙලා නෙමෙයි අර කරගෙන යන වැඩේට මන් දැන් නැඹුරුලා. ඊට පස්සේ සතු ආස්ස සති සතු ප්‍රසස් දීගං ආස්ස සම්තු දීගං ආස්ස සිස්සාමිති දීගම්මා පස්ස සන්තෝ දීගම් පස්ස සමිති පජාන්තෝ ඒ මොන හරි විදියට දන්නේ මේවා ප්‍රජානනයක් කරගන්න. ඇට කෝටු බල ගැන බලනවා නම් ඇට කෝටු පේනවාද? ඒ විදියට මට මේ සංඥාව අත්තික සංඥාව අනිත්‍ය වට වඩා මට ඇවිල්ලා තියෙනවා. එච්චරයි. රුධිර සංඥාව මට ඇවිල්ලා තියෙන මේකේ ගලන මේ ඇල රුධිර ඇලේ ඇල ගැන එහි මෙහි යන ලේවා වාරි මාර්ගය ගැන මට තේරෙනවා. ලබ්ධබ් එක තේරෙනවා. එතකොට මම අර මේ පංච උපාදානක් උපාදානස්කන්ධ කියනට වඩා පංචස්කන්ධ ලෝකේ මං අවදි ඉන්නවා. ඒ පංචස්කන්ධ ලෝකේ අවදිවත් වෙන්න කියනකොට සංඥා වේදනා දෙක වැඩිපුරම තේරෙනවා. අර හිත කරදර කරන සංඛාරේ මතුවෙන්නේ පංච උපාද සමාවෙන්නේ පංච නීවරණකේ සංඛාරනේ. ඒ සංඛාර දඟලන්න වැඩි. එතකොට චිත්ත භාවයේ සංසුන් ශරීරය වචන සංසුන් තියෙන ඒ ඊට පස්සේ දිග හැරෙන gati පේන්න පටන් ගන්න. අර පංච නීවරණ නිසා හදාගත්ත පෞද්ගලික බෞද්ධ මනස පෞද්ගලික සිංහල මනස පෞද්ගලික ස්ත්‍රී මනස පෞද්ගලික පුරුෂ මනස අභිජ්ජා දෝමනස පහු කරගෙන ගිහිල්ලා පොදු සත්ව මනසක් බවට පත් වෙලා පඤ්ඤාවත් එක්ක වැඩ කරන්න පටන් ගන්න එතකොට. එතකොට ඊට පස්සේ පේන හරිය තමයි ඊට පස්සේ කියවෙන්නේ. ඒතර පෞද්ගලික මනස ඉරේස් කරකට දානවා. එතකොට එතකොට දේශපාලන කතාවෙන් හිත නිදහස්. ඇඳුම් කතා වලින් හිත නිදහස්. සරෙප්පු සපත්තු වලින් හිත නිදහස්. මල් මාලා කතා වලින් නිදහස්. සමිති සමාගම් වල කතා වලින් හිත නිදහස්. යාන වාහන කතා වලින් හිත නිදහස්. බුද්ධි පංච නීවරණ තම අපි කොටු කරලා තියෙන්නේ. පංච නීවරණ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඒකට හොඳ උදාහරණ ටිකක් කියනවා මේ නීවරණ ගැන. අපි ඒකෙ දෙන්න කලින් මාක්‍යමැති දහම් අසන්නට ඔය තුමාර්ගයට අවතීර්ණ වූ සත්වයන් නිසා කතා කරන්න. තථාගතයන් වහන්සේට ඊවන්දනීය ගුරුතුමන්ට নমස්කාර වේවා. පුදු සරණයි. සත්‍යත්මනේ අප්‍රමාණ පින් මං කියන්නේ ඔබතුමා කිව්වා ඔබතුමාට මම කියා ගන්න කියලා මම හිතනවා ඒක මට කිව්ව දෙයක් කරේට මට තේරුනේ මේ නීවරණ ධර්ම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. කියනකොට තමයි හිතෙන්නේ කොච්චර දුරට අපි අබ්බැහි වීම හරහා ඒ නීවරණ ධර්ම අපිට නම් වෙලා තියෙනවද කියන එක හොඳටම තේරෙනවා. ඉතින් අප්‍රමාණ පින් ඒව මතු කරලා දුන්නත් නැවත නැවත වරක් අපේ ඉන්ද්‍රිය සංවරයත් ඒ වගේම සති සම්පජායනයේ හරහා කොයිතරම් දුරට ගමනක් තියාගත හැකිද යාගත යුතුද කියන එක මම හිතනවා අපිට හොඳට තේරෙනවා මේ සූත්‍රය තුළදී මේ විග්‍රහ කරගෙන යනකොට මම ඊටමත්ම කැමති කල්යනා මිත්‍රින්ට යොමු වෙලා කල්යනා මිත්‍රින්ගේ අදහස් දැනගන්න මම බ්‍රෝණ මහත්මයා ඔබතුමාට යොමු වෙන්නද සරුවන් සරණ සරුවන් සරණ සපේතම අතුරු සියලු දෙනාටම මම හිතන්නේ සත්‍යමන පැහැදිලිව හොඳ විස්තර කරා මේ ප්‍රශ්නයක් උත් නැති තරමටම මේ පැහැදිලි කරලා දුන්නා ප්‍රතිපදාවේ අපි මම හිතා තුඟක් අයට අවශ්‍යම කරන තැන හැමදාම කොහොමද අපි අර පටන් ගන්න තැන ඉන්නවනම් හොඳයි කියනවා වගේ හැමදාම අර පටන් ගන්න දැනම ස්ථිර කරගන්නවා නම් තව තව අපිට අර ගමන සාර්ථක වෙන නිසා මේ හැමතිස්සෙම අර මුලටම ඇවිල්ලා මුල මුල කරුණු නැවත නැවත පරිශීලනය කරනවා නම් කොච්චර හොඳද කියන එක තමයි හිතුනේ ඒකෙදි සමහර කරුණු කියනකොට තේරෙන අපි දැන් මේව දන්න කියන්නේ මම කියලා කිව්වොත් මේව අපි දන්නවා දන්න වුණත් අර ඒ සමහර ඒවා අර කරලා කරලා පුරුද්දට කරන දේවල් තියෙනවා මේ කාමච්ඡන්දය වගේ හරි දේවල් කිම්බෝ කැමකට අසාව කියන එක අපි සමහරට දන්න මේක නොකළ යුතුයි කියන එක හැබැයි අපි අර දැන් සමහර ධර්ම කරුණු දන්න නිසා හිතනවා මේක ඉතින් අර ආරක්ෂා සහිතව කරන්න පුළුවන්කම තියෙනවානේ දැන් මේ කරාට එහෙම ලොකු මේක හානියක් වෙන්නේ නැහැ කියන හානිය දන්නේ අර සුළු වැරද්දෙත් තියෙන හානිය නොදකින්න පැත්ත තමයි මම පිටින් මට තේරුනේ දැන් අපේ නැත්තේ කියන එක අර ලොකු දේවල් කරනවා නෙමෙයි අර පොඩි දෙයත් පොඩි අකුසලයේ පොඩි පොඩියටම ඉන්ද්‍රිය සංවරයේ වුණත් තියෙන අඩුපාඩු අර කෙයා කරන්න ඒ කියන්නේ ඉතර සලකන්නේ නැති එක තමයි තියෙන අඩුපාඩුව හැටියට තමයි තේරුනේ. ඉතින් උඟක් වෙලාට තියෙන අපිට අර දන්නවා දැන් පිළිවන් මේක නොකළ යුතුයි කියන එක අර ටිකක් කාල දැන් මම දැකලා අර දැන් ඉන්ද්‍රියන් සංවර කරගත්ත යුත්තේ ඒකම ඉන්ද්‍රියෙන් ඇති දෙයක් වෙන්නේ නැහැ මොකට අර සමහර ඉන්ද්‍රිය හරහන අරමුණු නිසා අපි ඒව සම්පූර්ණ ගෙඩිය පිටින්ම බාර ගන්න ගතිය ඒ තමයි තිබිලා තියෙන වෙන එහෙම නොවුනත් මම දැන් උඟක් අයට දැන් මට ඉස්සරහට ගියා උඟක් අයටි ඉතින් අර එහෙම ඒ අරමුණු ඉස්සල්ලාම සංවර කරගන්න ඕනේ නම් එකපාරම අර අරමුණ වෙන ගතිය වැඩි වුණා මිනිත්තු 5න් ඊට පස්සේ මේක හොයාගන්න බෑ මෙතන මොනවද වෙන්නේ කියන එක. ඉතින් අර මම හිතන්නේ පැහැදිලිවම කියලා තියෙන්නේ මෙතන යම් කිසි මට්ටමේ අවම මට්ටමේ අරමුණු හිතට එන අරමුණු අඩු කරගත්තා නම් ඉතින් ඒකෙන් දොරවල් පහ වහලා තිබ්බනම් සතියතුමා කිව්වේ දූවිලි එනවන වහනවා වගේ කිව්වොත් මේ ඇත්තටම ඔය ඒව වලින් එන ජරාව වහ ගන්න නම් දොරවල් පහ වහලා තිබ්බොත් අස්සෙකින් කරගන්න දෙයක් නැත්නම් අර අරමුණ එන ප්‍රමාණය වැඩි නම් සුද්ධ කරගන්න අමාරුයි. සුද්ධ කරන ප්‍රමාණයට වඩා කුණු වෙනවා. වගේ එකක් තේරෙන නිසා. මම හිතන්නේ මම කියපු උදාහරණය හරියට දන්නේ නැහැ. මම අර ලේසිම දේ තමයි අස්සේ සුද්ධ කරගන්න නම් එළියෙන් කුණු වෙන එක පොඩ්ඩක් අඩු කරගත්තා නම් හොඳ වගේ එකක් තමයි සතුටුම කියපිනේ මට තේරුනේ. ඉතින් අර මුලදී දැන් දන්නවා අපි කුණු වෙනවයි කියන එකක් දන්නවා. කුණු අවසුද්ධ කරන්න තමාරු කියන එකක් දන්නවා. පොඩි චුට්ටක් කුණු ආවත් කුණු කුණු වගේ තමයි තේරෙන්නේ කියන එක තමයි තේරෙන්නේ ඒක සුද්ධ කරන්න වෙනවා කියන එක. එතකොට මහන්සියක් තියෙනවා. මුලදී ආසාවට ඒ දොරටු විවෘත කරලා අරමුණු ගන්නවා වගේ නෙමෙයි. ඊට පස්සේ ඒක සුද්ධ කරන්න ගියාම තව ඒකට වඩා දුකක් විඳින්න වෙනවා වගේ එකක් තමයි තේරෙන්නේ. ශ්‍රේණස්තන්නකදී. අසන්නයි බුණ මහත්මයා සම්මාන සිං සේන මහත්මයා මම ඔබතුමාට දෙමින්නද? තේරුම් ගන්න. තෙරුවන් සරණයි බොහොම පිං සත්‍යතු පාතර හැමෝටම මොකද ගොඩක් පැහැදිලිව කරුණු විස්තර වුණා මට මෙතෙන්ද දැනගන්න කැමති මේක දෙයක් ගැන මේ දීන බිත්තය පහ ගැන තියෙන විකත මිත්තන් විහෙරති ආලෝක සජ්ජී සතෝ සම්පජානෝ කියලා. දීන බිත්තේ කියන එක නිතිමත ගතිය වගේ එකක් කියලා මම අහලා තියෙන්නේ. ඉතින් මේ ඒක මේ ඉන්ද්‍රිය සංවරයට සම්බන්ධකමක් තියෙනවා කියලා මට නම් පේන්නේ නැහැ මගේ මතය මට මගේ නොපෙනෙන ගතිය. ඉතින් ඒක කොහොමද මේ ඒක නැති කරගන්න දැන් අපි භාවනාවකට සත්‍යසිත එක්තෙන් කරගෙන යන අපි කියන්නේ ලෝභ දේශ නැතිව සිත පාවිච්චි කරන්නනේ අපි ඉස්සෙල්ලා කියලා තියෙන්නේ දැන් අභිඥා ලෝකේ පහය අභිඥා ව්‍යාපාද කියන එක ඒක මේ ඒක නැති කරගෙන ඉන්නකොට ඇති වෙන එකක් තමයි මේක බලාකුලක් වගේ එකක් තමයි තීන මිති කියන එක. මේක නැති කරගන්න මේ කරන ක්‍රමය ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් බොහොම පිං තිරුවන් සරණයි. හොඳයි තිරුවන් සරණයි. ඒ මාත්‍ය මම හිතන්නේ සත්‍යත්වමනේ ඔබතුමාට අපි යොමු වෙන්නම් ඒ විශේෂයෙන්ම ඉන්ද්‍රිය සංවරයත් තීන මිද්‍යත් අතර සම්බන්ධතාවයක් මත කරගන්න පුළුවන් කමක් තියෙනවා කියලා මට යම් කිසි විදිහකින් හිතුණා. ඒ කියන්නේ අපි හුඟක් වෙලාවට බැලුවොත් එහෙම කියන අපේ කාලේ මීඩම් කරලා ගොඩක් දැන් කාමාදී දේවල් වලට යොමු වෙලා අපේ සාමාන්‍ය නිදා ගන්න පැය ගානක් අපි ඒවට මීඩම් කරනවා නම් පහුදා දවසම තියෙන විද්දෙන් ගත කරන ගතියක් තියෙනවා. ඒකට ඒ ආකාරයෙන් මට තේරුණා එහෙම කෙනෙක් යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම තියෙන මිත්‍ය කියන එක ඇති වෙනවයි කියලා වගේ ඊට අමතරව දෙයක් තියෙනවා නම් අපිට වර්තු කර ගන්න පුළුවන් මම කියන්නේ කල්යන මිත්‍රයන්ටත් පුළුවන් ඒ උදව් කරන්න සත්‍යදම අපිට පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න සේන මහත්මයා අහපු ප්‍රශ්නය සම්බන්ධයෙන් සේන මහත්මයා සම්මා සම්බුදු සරණයි. අපි දැන් මේක ඉන්ද්‍රිය සංවරය ගැන නෙවෙයි මේක නීවරණ ප්‍රහාණය. මෙතනදී එයා මනෝමූලිකව කටයුතු කරන්න පටන් ගන්න ඇතුලේ බලන එකක් කරන්න. මේ හැම එකක්ම අපි මනසට එනවා. සීන මිද්ද එක ශාරීරියට බලපෑමක් කරනවා හැබැයි. මිද්ද කියලා කියන්නේ නිදිමතකම. ඒතොට මානසික අර අකර්මණ්‍යකම තමයි තීන මිද්ද කියලා කියන්නේ. එක් එක එක එක්කෙනා එක එක විදිහට මේකේ නබුරු මේකට මුහුණ දෙන්න පුළුවන් සුද්ධ කරගන්න පුළුවන්. ඉතින් වචනේ හොඳ නෑ නමුත් තී කම්මැලිකම එන්නේ ඇයි? එකක් තමයි මගේ ශරීරයට අවශ්‍ය විවේකයේ නැතිකම නිසා සමහර විට. එක්කෝ මට මා දෙන මාතුකාව මනස කැමැති නැති එක. මට එකෙන් පස්සද්ධිය හෝ නැත්නම් පස්සද්ධිය හෝ පීති ඇති කරගන්න බැරි දෙයක් මට. පීති පස්සද්ධිය ඇති කරගන්න බැරි එකක් මට තියෙනවා. ඒ ඒ නිසා මාත්‍රිකා වෙනස් කරගන්න වෙනවා. මා භාවනා ආනපාන සතිය කරනකොට නම් මට භාවනා නිදිමත එන්නේ මම වෙන එකක් කරනවා ඒ විදිහට ශාරීරික වශයෙන් වෙනම නම් බුදුහාමරට මුගලන් හාමුදුරන්ට තියෙන මිද්දේ වැඩිපුර එනකොට නිදිමත එනකොට කිව්වාගේ දැන් කරුවලේ නම් ඉන්නේ මං මං ඇහැරලා බලනවා අහස දිහා. එහෙම නැත්නම් මට මං දොර ඇරලා එළියට ගිහිල්ලා එනවා. සදාන කොම්පියුටර්ස් ගාක් ලබන්න කොනින්ද මත එනකොට අපි විදිහින් යන්නේ. ඒ විදිහට. එහෙම නැත්නම් ඇල්ලොත්‍රි මූණ හොදන්න කියලා තියෙනවා. ඇල්ලොත්‍රි ටික. අර පුංචි ළමයි කතාවට දෙන පුජ්‍යනෝය ජනවාරි පළවෙනිදා උදේ පාන්දර එක වෙන එනකන් දෝනේ හින්දා අයිස්කට දා ගන්නවා කියලා නිින්ද යනකොට ඇඟේ ඇතුළට අයිස්කටයක් දා ගන්නවා කියලා. කමිසිය ඇතුළට හරි ඇට තුසල් ඒ වගේ අයිස් කියුබ් එකක් දා ගන්නවා. ඒ වගේ මට අවශ්‍යතාවය තියෙන්න ඕන. දැන් යෝග කරනවා වගේ අය ඉන්නවනම් ඔළුවෙන් හිත ගන්නවා. ඒ ඒ Taman දැන් මේක මේ බුදුහාඳුරෝ කිව්වා මේ ඔළුවෙන් හිත ගන්නවා එහෙම කතාවක් නෙවෙයි මේ කියන්නේ. යෝග වගේ දෙයක් කරන්න. බුදුහාමුදුරු දේශනා කරන සමහර විට කාම්පෙතියෙන් පිරිමද්දින්ට ඇස් නහය කාම්පෙති පිරිමදින්ට ඒ ඒ හුඟක් වෙලාට ගැඹුරුම ආධ්‍යාත්මිකයට යමින් ඒ උන්වහන්සේ මේ මුගලන් හඳු වගේ කෙනෙක් නම් ඒ විදිහට කිය. සම්මන්ත තේරෙනවා ඇයි නිදිමත එන්නේ කියලා. සමහරට සමහර ඇත්තු උදේවරුවට අවදිවත් වෙන එන්නයි. දවල් 1 2 වෙනකොට නිදිමත අනිවාර්යයි. ඒ විදිහට අපිට ශරීරය පුරුදු කරපු විදිහටත් නිදිමතෙන් ඉඩ තියෙනවා. මං රෑ 8 වෙනකොට නිදාගත්ත කෙනෙක් නම් රෑ 8ට නිදා ගන්නවා. නමුත් 9ට මට අවදින්න පුළුවන් වෙනවා. ඒ විදිහට මේ ශරීරයේ අර අපිට අර ඇඩික්ෂන් එකක් තියෙනවා අපිට. මිරිස් කෑම නිසා නිින්ද වැඩි වෙන්න ඉඩ තියෙනවා. සමහර විට තාමසික ආහාර කියන්නේ වගේ සමහරට බර ආහාර ගත්තාම නිින්ද මට වැඩි වෙනවා ඒකට හේතුව තමයි වැඩිපුර රුධිරයක් ඕන වෙන ජීර්ණ පද්ධතිය සඳහා ඉතින් ඒ වගේ අපිට එක එකකම තියෙන ඒ නිදිමත කියන එක අයින් කරගන්න. හැබැයි ඒක අයින් කරගන්න ගිහිලා උද්දච්චයට ඇවිල්ලා ඊට පස්සේ කුච්චයට යන්න අවශ්‍ය නැහැ. ආ මේ කරගන්න බැරි නින්ද නිසා කියලා. ආලෝක සංඤී කියලා කියන්නේ අර මේ තීනයත් එක්ක ආවහම දැන් නිදිමත වෙනකොට මොනවත් ඇහි තේරෙන්නේ නැති යන්නේ පන්තියක උගන්නකොට මට ආවන මොකද්ද කුණේ කියලා දන්නේ නැහැ. ඒ වගේ. චිත්‍රපටියක් බලනකොට ඉර ඉන්ට්‍රස්ට් එකක් නැත්තම් නින්ද යනවා වගේ. ඒ සම්පූර්ණයෙන් ඒ පද්ධතියෙන් වැහිලා යනවා. අවදා අවධානය කියන පද්ධතිය වැහිලා යනවා. අවධානයක් නැහැ. ඒ නිසා තමයි ආලෝක සංඥා ඇති කරගන්න කියන්නේ. මම ඇතුලේ ෆ්ලඩ් ලයිට් එකක් දාගන්නවා. මට පේනවා ඔක්කොම ශරීරයයි ආස්වාස ප්‍රස්වාස බලන එක ඇටකොටු බලන මේ විදිහට අරමුණත් එක්ක සම්පූර්ණ අවදීන්වත් වාකට කරගන්නවා. මේක පංච නීවරණ සංශෝධන මොකක්ද නීවරණ ප්‍රහාණය මිස මේක ඉන්ද්‍රිය සංවරයන් නෙවෙයි. ඒක දෙකක් ඒතකොට. මොකද මෙතෙන්දී ඊළඟ උදාහරණ ටික කියනකොට මතක් වෙයි බුදුහාමුදුරු තීන මිද්දේ ගැන කියනකොට කියන උදාහරණ සත්‍ය ස්වාමීන් ඔබතුමා ඉවර කියන්නේ නැද්ද දන්නේ නැහැ මම අතරමැදි නෑ නෑ මම හිතන මම හිතුව දැන් තා මොනවද මේකට එන්න ඕනේ කියලා කියන්නට ඒ විශේෂයෙන් අපිට තියෙන්න ඕන දේ තමයි ඉන්ද්‍රිය සංවරය නම් නෙවෙයි මේ පංච නීවරණ පහ ඒ වගේ සිත පරිස්සම් කරගන්නේ ඒක ඒක මතක තුනම හරි බුදු සරණයි සත්‍යය උතුමා සඳහන් කළා අර කියන්නේ යම් කිසි විදිහකට ආසනය පිළිබඳව කියන භාවනා ආසනය පිළිබඳව සැලකීමක් වෙන්න ඕනේ කියලා. දැන් හුඟක් තැන්වලදී අපිට දැන් ප්‍රායෝගිකව එහෙම දෙයක් තමයි පහසු විදිහකට වාඩි වෙලා තමන්ගේ භාවනාව කරන්න කියලා. පෞද්ගලිකව මට තිබිච්ච ප්‍රශ්නයක් තමයි يعني අපි කකුල් දෙක ක්‍රොස් කරගෙන වාඩි වෙලා වැඩි වෙලාවක් ඉන්න බැරි. ඉතින් ගෝයන්කා සෙන්ටර් එකේදී තමයි ඒ පුහුණුව ලැබී ඊට පස්සේ සාමාන්‍ය පැයක් විතර ගත කරන්න පුළුවන්කමක් ලැබුණා ඒ පුහුණුව තුලින්. ඒ තියෙන වාස්තිය විශේෂත්වයක් තියෙනවා සත්‍ය දෙන්නේ පුටුවක වාඩි වෙලා කෙනෙක් කය ඍජු කරගෙන කරන භාවනාවක්වත් ඒ වගේම පරියන්කෙන් ඉඳගෙන කරන කොටත් ඒකේ විශේෂ ඔබතුමා ඒක සඳහන් කරන්න විශේෂ හේතුවක් තියෙනවා සත්‍ය දෙන්නේ දැන් අපි අපි හුඟා කැමැති අපේ අපේ තියෙන නුසුදුසුකම නුසුදුසුකමක් නෙවෙයි කියලා කාට හරි කියනකොට සමහරට පසුබෑම් ඇති වෙනවා. ඒකෙන් පරිස්සම් කරගන්න තමයි මේ එහෙම කියන්නේ. දැන් සමහර විට අපි හිතමු මේක අපිට කරන්න බෑ ඕක පුළුවන් මෙහෙම අයතයි කියලා මං මං පසුබෑම් ඇති කරගෙන තියෙනවා මං ඉල්ලාස් වෙනවා ඒ නිසා තමයි නෑ නෑ මෙහෙමත් කරන්න පුළුවන් කියලා කියන්නේ නමුත් ඒ ඒ නිදහස දුන්නාම ඒ මන්ද පුද්ගල ප්‍රසාදය ඇති කරලා තියෙනවා නම් ඒ කී ආයා මට මෙහෙම කිව්වා ඒ නිසා කමන්නේ කියලා. ඒ නිසා තම බැලුවම් බොහෝ අය වාඩි වෙන්න දන්නේ නැත්තේ. පద్මාසනයක් හරියට තියාගන්න දන්නේ නැහැ. නමුත් පద్මාසනයෙන් හරියට වාඩි වුණොත් එයින් අදහස් කරන්න පద్මාසනෙන් වාඩි වීම භාවනාවට ප්‍රයෝග වෙනවා කියලා දැන් අර සපත්තු හදන කුඩා හදන අය ඉන්නේ දවස පුරාම රෙමිනේ ගොතාන ඒකත් ඒත් එහෙම එකක් වෙන්නේ නැහැ. එහෙම නෙවෙයි මේ මාර්ගයේදී මේදී වාඩි වෙන්න ඉගෙන ගැනීම මූලික අවශ්‍යතාවයක් වෙනවා. මොකද අර උජුං කායම් පනිදාය මේ මැරෙන්න තියෙන ශරීරයේදී ඉතින් ඔක මේ කසේරුකා ටික කෙලින් තියාගන්න ඉගෙන ගත්තාම මොකද වෙන්නේ කියලා Tamanට හිතෙන්න ඕන. ඒ ඍජු ශරීරයේ ඍජුව තියාගන්න පුළුවන්කම. හැබැයි එහෙම බෑයි කියලා ඒක අව ඒක අව탁සීරු කරන්න නොකර ඉන්නත් අදහස් කරන්න ඕන. නමුත් කොහොම හරි ඉගෙන ගන්න ඕන හරියට වාඩි වෙන්න. ධනිෂ්ඨක පොළොවට හැපෙන හැටියට කකුල් දෙක හරියට තියලා මේ කොන්දුවට පෙළ කියලා කියන්නේ ඒ කශේරු කාටික ඔක්කොම කෙලින් තියෙන්න ඕන. එහෙම සුවුණාම නින්දයම අඩුයි. නමුත් මා කිව්වේ සමහර තින්න හතර වාරි වෙනවා. නමුත් අර මුල් හරි නින්ද යනවා. එහෙමයි ඉන්න. අවධානය ශරීරයට තියෙන්න ඉඳ ඉගෙන ගන්න ඉඳ ගන්න ඉගෙන ගන්න අත් පරියන්ගෙන් හරි බද්ද පරියන්ගෙන් හරි මෙහා අප් ලෝටස් ලෝටස් කියලා කියන එකෙන් ඉගෙන ගන්නට හැබැයි ඒක ඉඳ බෑ කියලා අද ඒක වගේ මග රවන්න එපා ඒක අවශ්‍ය ඒක අවශ්‍යයි වාඩි වෙන්න ඉගෙන ගත්තාම ඔය මාතර හඳුරුගේ දේශනෙට උන්ට ඇහුක්කම් දුන්නා නම් තේරෙනවා. ඒ අර කාලයත් එක්ක හිටියාම වැඩිපුර දකින්න අවකාශයේ දකින්ට අවකාශය තුල සැරිසරන මනෝ චිත්ත සමනල්ලු දකින්න පුළුවන්. වැඩි කාලයක් ඇදුවම ඊට පස්සේ ධර්ම වාගිට ඇවිල්ලා නම් බොහෝ දේ දකින්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි ඒ වෙලාවට කම්මැලි සමෙන්නේ තීන මිද්ද වගේ දෙයක් ආවහම සමාධි සම්බුද්ධංගේ වගේ දෙයක් පස්සද්දි වගේ දෙයක් ඇති කරගන්න ඒ සම්බුද්ධංගේ දිනු කරන්න හදන්නේ ධම්ම විචය විරිය වගේ දේවල් ඇති කරගන්න වෙනවා. ධර්ම කාරණා අනුව. නමුත් වාඩි වෙන්න ඉගෙන ගන්න. වාඩි වෙන්න ඉගෙන ගන්න. වාඩි වෙන්න අපි දන්නේ නැහැ අපි අපි හිතුවට මොකද අපි වාඩි වෙන්න දන්නේ නැහැ. ඒ වාඩි වෙන්න දන්නේ නැතිකම හැබැයි නුසුසුකමක් இல்ல කියලා හිතන්නත් එපා. නමුත් වාඩි වෙන්න පුළුවන්. වාඩි වෙන්න ඉගෙන ගන්න ඕන. දැන් ඒක ඒක සංස්කෘතියත් එක්ක එන්නේ. දැන් අපේ හෙළදීපයේ ශිෂ්‍යෝ බිම් වාඩිලා පාඩම් කරනවා අඩි. ඒක අවතක්සේරුවක් හැටියට සැලකෙනවා. දැන් මෙහෙම සමහත් බිම් වාඩිලා දවසම බිම් වාඩිලා පාඩම් කරලා ඉන්නවා. එරමිනිය ගොතාන හොඳට භාවනා කරනවා නෙවෙයි කට්ටිය. නමුත් එරමිනිය ගොතාන විපද්ද පරයන්කෙන් හොඳට වාඩිලා පద్මාසනෙන් ඉන්න පුළුවන් ඇත්තෝ ඉන්නවා පාඩම් කරන මේ විභාග කාලෙක ඉට වෙනකොට. එතකොට ඒ සංස්කෘතිම වශයෙන් අපි ඒ බද්ධ පරියන්කෙන් සිටීම මේ ධානයකට සම්බන්ධ කරලා තියෙනවා. ඒවා සංස්කෘතිමය මගහැරීම්. ඒවා පහු කරගෙන යනවා. සංස්කෘතිමය අවාසීව වාසිත් තියෙනවා. ඒකකටවන් නිග්‍රහ කරනවා හරි අගය කරනවා නෙවෙයි. ඉගෙන වාඩි වෙන්න ඉගෙන ගන්න. එතකොට ඉන් අර කිව වගේ ඉන්ට පුළුවන් කාලය වැඩි වෙනවා. ඒ ඉන්ට පුළුවන් කාලය වැඩි වුණාම දකින්ට පුළුවන් පරාසයන් වැඩි වෙනවා. රේන්ජ් එක වැඩි වෙනවා. ඒ දකින්ට පුළුවන් කාලය වැඩි වුණාම දකින්නා කවුද කියන එක පේනවා. දකින්නා සහ දැකීම කියන දෙක එකක් බවට තේරෙනවා. එතකොට දකින්නාතුරු දහම්ම නොකිසිවෙක් බවටත් නොකිසිවක් දකින බවටත් මේක පච්චුප්පන්නයක් පමණයි කියනගුණ තේරුම් ගන්න පුළුවන් ඒ පඤ්ඤාවත් කියන එක. අපි කතා කරනද නීවරණ ගැන. එතකොට ඔළුවෙන් හිත ගන්න හරි ඉගෙන ගන්නද? දැන් ආයිස් වතුර විදුවන්න ආයිස් බකට් එකක් හරි උඩ දාගෙන ඉගෙන ගන්න. අනිත් අයට පේන්න නෙමෙයි. නමුත් එහෙම කරලා ආව ගමන් ආපු නිදා ගන්න. ඊට සීනවා ඇති. මනසෙති මා කාමාතේ පඨමා සේනා ဒ ුතිය අරති උච්ච දෙවෙනි සේනා තම අරතිය. මාර්යාගේ දෙවන බල ඇණිය තමයි ඒක. චීන මිද්‍යත් එහෙම. ඉතින් එයා ඒ ඒවා පහු කර යන්න විදියක්. හැබැයි කෑම හුඟාවක් බලපානවා කියලා හිතෙනවා. ඒ නිසා පරිස්සමෙන් බලන්න පොඩ්ඩක් හිතලා බලන්න. අව අවතීන වෙන්න ඕන ඇත්ත. මගෙත් බුදු සරණයි. පරිපූර්ව කතා කරා දන්නේ නැහැ. අවශ්‍ය දෙයට උත්තර දුන්නත් දන්නේ නැහැ. මොකද මාර්ගයට අවශ්‍ය කාරණා කාට කාටත් ඒවා. බුදු සරණයි. මේ සත්‍යනේ අප්‍රමාණින් මම හිතන්නේ අපි හැමෝටම ඉතාමත්ම වැදගත් කාරණා ටිකක් තමයි ඔබතුමා සඳහන් කළේ. සත්‍යමනේ අපිට තව කොටසක් යන්න වෙලාව කාල වේලාව තියෙනවද ඔබතුමා කොහොමද ඒ පිළිබඳව හිතන්නේ? ඒක තමයි. තථාගතයන් වහන්සේට নমස්කාර වේවා අපේ අපිට පිළිවන් වෙයි. දැන් මෙතෙන්දී බුදුරජාණන් බුදුරජාණන් වහන්සේ උදාහරණ කීපයක් කියනවා. උදාහරණ කීපයක්. ඒ කාමච්ඡන්දය හරියට මේ ණයගත් ණයක් ගත්තා වගේ. සේයතාපි මහරජ මහරජතුමනි හරියට පුරුෂෝ පුරිසෝ ඉනං ආදාය කම්මන්තේ ප්‍රයෝජීය. පුරුෂයෙක් ණය අරගෙන දැන් බැංකු ණය ගන්න බිස්නස් කරන්න ඒ වගේ. තමන්ගේ වැඩ පෙරට යොදවනවා. තස්සත ඒකම්මන්තා සමිජ්ජේයුම් ඒ කරන කර්මාන්තය බොහොම සස්්‍රීක වෙනවා. සෝ යානිත පෝරාණින්න මූලානි තාජ බ්‍යන්තින් කරෙය. ඒ ණය ගෙවීනුත් කළ ඉවර කරනවා. සියාචස්ස උත්තරින් අවසිට්ඨං ධාරභරණාය ඒ වගේම ඒ ඉවිතිරි තමන්ගේ ලැබිච්ච වාසියෙන් ඒ තමන්ගේ ගෙවල් දොරවල් පෝෂණය කරන්ට ඒ දරුවන් උගන්නන්න කියන යොදා ගන්න. එයාට එතකොට ලොකු සත් සොම්නසක් ඇති වෙනවා සතුටක් ඇති වෙනවා ණය ගෙවල ඉවරුණා නේද කියලා ඒ වගේ කාමච්ඡන්දයත් ණයක් එකකින් ඉවරුණාම ලොකු සොම්නසක් ඇති වෙනවා ආයේ මම ඒකට ණය ගෙවන්න දෙයක් නැහැ කියලා ඊළඟට ව්‍යාපාදයේ එන්නේ හරියට ලෙඩක් වගේ. සියතක් මහරජේ පුරුෂෝ ආබාධිකෝ අසි දුක්ඛිතෝ බාලගිලාර. ලොකු ලෙඩක් හැදිලා තියෙනට දීර්ඝකාලීනව ලෙඩක් තිබුණා. හොඳටම අමාරුයි. බත්තං චස්ස නච්ඡාදී කෑම කන්න හිතෙන්නේ නැහැ. නැතස්ස කායේ බලමත්තා. ඇගේ ශක්තිය මොනවන්නේ සෝ අපරේන සමේන සම්මා ආබාධා මුච්චය. පස්ස කාලෙක ඒ ලෙඩෙන් නිදහස් නිරෝගී බවට පත් වෙනවා. ලෙඩ ඉවර වෙනවා. නිරෝගී බවට පත් වෙනවා. බත්තං චස්ස ඡාදෙය. කෑම ප්‍රියත් ඇති වෙනවා. කෑම කන්ට ප්‍රිය බව ඇති වෙනවා. සියා චස්ස කායේ බලමත්තා. ශාරීරියේ ආයේ නිරෝගී බවට ඇදලා ශාරීරියේ බලය ඇති වෙනවා. පණිනවා ආයි. තාස්සේ මාස. එයාට හිතෙනවා මම මේ විදිහට හිටියේ මම පාලියට කරන මම මේ විදිහ ලෙඩ වෙලා හිටියා මට කෑම කිසි ප්‍රියක් තිබුණේ නැහැ ශරීරයේ කිසි ප්‍රාණයක් තිබුණේ පණක් තිබුණේ දැන් ඔක්කොම මරයි ලෙඩෙදුන් නිදහස් මට දැන් කෑමත් කන්න පුළුවන් මේ ශරීර ශක්තියත් මට ලැබිලා තියෙනවා සෝතතෝ නිදාන ලැබේත පාමුජ්ජං අධිගච්ඡේ සෝමනස්සං ලෙඩේ ඉවරුනහම එයාට ලොකු සෝමනසක් ඇති වෙනවා අනේ විදිය සොම්නසක් ඇති වෙනවා අර ව්‍යාපාදයෙන් නිදහස් වුණාම. සේයතාත් මහරජ පුරුෂෝ බන්ධනාගාරේ බද්දු මේ ප්‍රසන්න එකට නැත්තම් මොකක්ද කියන්නේ හිරකන හිරගෙදරකට එයා ඒ වැරදක් කරලා පාංචු දාලා හිර හිරගෙදර හිර කූඩුවකට දානවා ඊට පස්සේ ඒ කාලේ ඒ තීන්දු කරපු කාලේ විස අවසන් කරලා ඒ වරදෙන් නිදහස් වරදට දඩුවම නිදහස් වෙලා ඒකෙන් නිදහස් වෙනවා බන්ධනාගාරා මුච්චි ඒ බන්ධනාගාරයෙන් නිදහස් වෙනවා සුත්තිනා අබ්බයේන නතස කිංචි බොහෝ ගානං වයෝ තසේමස් එතකොට යාට ඊට පස්සේ හොඳට ඒවා නිදහස් වෙලා ඊට පස්සේ ආයෙත් එයා නිදහස් මිනිස්සෙක් බවට පත් වෙලා ඉන්නවා. එයාට ඊට පස්සේ මතක් වෙනවා මම එක නිදහස් වුණා මම හිරේ වැටලා හිටියා මම නිදහස් වුණා මමට දැන් ඕන දෙයක් මට කරන්න පුළුවන් ඒ ඒක පුණ්‍ය දෙයි මට අවසන් මට යලි ජීවිතයක් ගොඩා ගන්න පුළුවන් කියලා හිතනකොට එයාට ලොකු සතුටක් සොම්නසක් ඇති වෙනවා. මේ බන්ධනාගාරගත වීම සම්මානයි කාම මේ තීන මිද්ද. ඒකට අහු වෙනවා. ඒ ඒ සම්පූර්ණ කර්මෙන් නෙවෙයි යනවා. හිරේ ඉන්න එක්කනට Tamanට ඕන බිස්නස් කරන්න බෑ ඊට පස්සේ. ඒ වගේ Tamanට ඕන ව්‍යාපාරේ කරගෙන යන්න බෑ. හරියට ඉරිවත්පත් වෙනවා. ඒ විදිහට ඊට පස්සේ 16 බාටපත් වෙන කෙනෙක් ඉන්නවා. අනත්තාදීනෝ තමන්ටනේ වෙන කෙනෙකුට පරාදීනෝ ඒ ඒ වචනේ හොඳ වචනේ අනත්ත ආදී අත්ත නෙවෙයි එතකොට. ස්වාධීන නෑ. පරාධීනයි. ඒක හොඳ වචනයක් තියෙන අනත්තාදීනෝ. අනිත්‍යයට යසතුලි ඉන්නේ. යේන කාමංගම තමන්ට ඕන තැනට යන්න බෑ එතකොට. වැඩ කෙරෙන කෙනෙකුට යට යන්න බෑ. රැකියාවට යන අයනොත් මේ පැය ඇටි ඒකේ තව ඉන්නේ. එක්සිකියුටිව් වගේ පෝස්ට් එකක් આવුත් සමහර පුළුවන් නමුත් ඒකට බැඳිලා ඉන්නවා. යේන කාමංගම සුවපරේන සමයේන පස්සේ කාලික තසම් තම්මා දාසබ්බ්‍යා මුච්චය හි දාස භවෙන් ඒ වැඩ කාර්කමෙන් නැත්තම් හිතාය වුණා ඊට පස්සේ අත්තාදීනෝ තමන් කරන් දේ කරගන්න අපරාදීනෝ පරාදීන නෑ බුද්ධිසෝ ණය නෑ ඊට පස්සේ කාට හරි මම මේක කරන්න ඕනේ කියලා අතට යන්න ඕනේ කියලා කතාවක් නෑ බුදේ සෙනසුරාදා වගේ ඒතකොට යේන කාමංගම තමන් කැමති දිවට යන්න පුළුවන් දැන් සඳුද වැඩට යනවා ගාරුවද්ද වැඩට යනවා පදාද වැඩට යනවා බ්‍රහස්පති සිකුරාද වැඩට යනවා එහෙම නෑ දැන් ඒතකොට දැන් මට ඕන නම් මට භාවනා පන්තිට යන්න පුළුවන්. මට එදාට බණ පොතක් යන්න පුළුවන්. නැත්නම් කෝවිල ඇවිදින්න යන්න පුළුවන්. ආයතන සයික්ලින් යන්න පුළුවන්. කැමති දෙයක් කරන්න පුළුවන් වගේ. එහෙම වුණාම යාට ලොකු සතුටක් දැනෙනවා. සෝ තතෝ නිදානං ලාභේත පාමෝච්ඡං අදි අධිගච්ඡේ සෝමනස්සං සොම්නසක් ඇති වෙනවා. උද්දච්ච කුක්කුච්ච භාව නිදහස් වුණා මේ මේ තත්ත්වයක්. දාස භව නිදහස් වුණා වගේ. ඒ කියන්නේ අරමුණු වලින් මාව අහු කරගෙන නැහැ. දැන් එහෙම නෙමෙයි රූප වාහිනියේ මම ස්ලේව් කෙනෙක් වෙලා ඉන්නේ ඉන්ටර්නෙට් එකේ ස්ලේව් කෙනෙක් මම. සම්බෝල් වල ස්ලේව් කෙනෙක්. උම්මලකඩ වල ස්ලේව් කෙනෙක්. චූඩා සමන් වල ස්ලේව් කෙනෙක්. අලබැදුමේ ස්ලේව් කෙනෙක්. සුප් එකේ ස්ලේව් කෙනෙක්. ලිංගික කාමයේ ස්ලේව් කෙනෙක්. ද්වේෂයේ ස්ලේව් කෙනෙක්. ශ්‍රී ලංකාව දේශපාලන ස්ලේව් කෙනෙක්. සිංහල භවයේ ස්ලේව් කෙනෙක්. රුවන්වැලිසෑයේ ස්ලේව් කෙනෙක්. ආගමේ ස්ලේව් කෙනෙක්. ඒ විදිහට අපි එහෙම වෙලා ඉන්නවා. ඒ වගේ නිදහස් වෙන්නත් පුළුවන්. ඒ උද්දච්ච කුච්චෙන්නේ ඒකේ. ඒකෙන් නිදහස් වෙලා පාමොජ්ජං අධිගච්ඡේ සෝමනස්සං ලබේත පාමොජ්ජං ප්‍රමුදිත භාවයක් ඇති වෙනවා දු සොම්නසක් ඇති වෙන සත්‍යේකු හැටියට මන් නිදහස් නේද කියලා අධිගච්ඡේ සෝමනස්සං සොම්නසක් විඳින්න පටන් ගන්නවා ඒව බැදගත් වචන බුදුහාම ඊට පස්සේ උදාහරණේ විචිකිච්ඡාව නැති වුණාම වෙන එක සදනෝ සභෝගෝ ධනය සහිත මිල මුදල් සහිත බඩු හොඳ වටිනා බඩු මුට්ටු සහිත කෙනෙක් මේ ඈත පළාතකට යන්න හදනවා දුබ්බික්කන් සප්පටි බයම් බොහොම රෙස්ටුරන්ට් එකක්වත් නැහැ මේ පාක් කරන්න තැනක්වත් නැහැ ඉන්න තැනක්වත් නැහැ වතුර නැහැ ඒ වගේ බයයි කොහෙන් හරි හොරු ඇවිල්ලා ගන්න පුළුවන් එහෙම තැනකට සෝ අපරේන සමයේන පස්සේ කාලෙක කාන්තාරං නිත්තරය සොප්තින කරදරයක්කින් තොරව ඒ කාන්තාරයෙන් එගොඩ වෙලා ඒ කියන්නේ ගමන අවසන් කරනවා ගාමන්තං අනුපාපුණය ඒ ගාමාන්තයකට එනවා කරදරයක් නැති Taman දන්නේ කියන අයින්න. ඛේමං අප්පටි බයං බය නැහැ අප්පටි බයං මට බය වෙන්න දෙයක් නැහැ ආයේ. කොහෙන් හරි මට ප්‍රහාරයක් කියලා හිතෙන්නේ නැහැ දැන්. මගේ වස්තු ගණී කියලා හිතෙන්නේ. තසේය මාස. එයාට හිතෙනවා මම ධනය සහිතව භෝග සහිතව මේ දුෂ්කර මාර්ගයක ආව බය සහිතයි අනුතුරු සහිත මාර්ගයක මම ඒකෙන් නිදහස් වුණා. කැමති බුනේ නැහැ දැන් ඔක්කොම හරි. සෝතසෝ නිදානං ලබේත පාමුච්ඡං. ඒකෙන් ඒ ඒ ගමනාන්තයට ආවම ලොකු ප්‍රමුදිත භාවය. අපි කියන හා කියලා ඉවරයි නේද ඒකින් දහස් ලොකු මානසින් දහසක් ආවා. ලොපින්කන් පින්කන් මුස්සේ මියුදා පාටි මියුදාම තේරෙන්නේ නැහැ. විභාගය වුණාම තේරෙන්නේ නැහැ. ඇතියන්තන් කියලා. අධිගච්ඡේ සෝමනස්ස. සෝමනසක් ඇති ඒ වගේ තමයි විචිකිච්ඡාවෙන් ඒවමයකෝ මහරජ මහරජ ඒ විදිහට බික්කු යතායිනම් ණයක් හැටියට යථා රෝගං රෝගයක් හැටියට යථා බන්ධනාගාර යථා දාසබ්බ්‍ය බන්ධනාගාරය දාස බව කන්තාර කන්තාරද්ධානමක් දුෂ්කර මාර්ගයක් හැටියට මේ පංච නීවරණේ අපහේනි අත්තන සොමන පස්සට මේ නීවරණ ටික Taman ළඟ තියෙනවා නම් ඔන්න ඔය පහට අහු වෙනවා. හරි හිත් දැනගෙන. ඒතොර යත ආනන්‍ය නානතිකම යත ආරෝග්‍ය නිරෝගී බව යත බන්ධනා ප්‍රමුක්ඛං බන්ධනාගාරයෙන් නිදහස් වීම යත බුජිස්සං නිදහස් බව යත කේමන්ත භූමින් නිදහස් භූමියකටපත් වීම ඒ විදිහට මේ පංච නීවරණයන් පහේනේ අත්තනි සමනුපස්සති. තමන්ගේ තුල ඒවා නැතුවාම තමන්ට ඒ විදිහට දැනෙන්න පටන් ගන්නවා. ඔන්න එතකොට එන වාසිය තමයි ඊට පස්සේ කියන්නේ. මේ මේ පොතේ නෙවෙයි දැන් මේ මනසේ මේ කතා කරන්නාගේ මෝඩ මනසේ උද්ධච්ච මනසේ තීනි මිද්ද මනසේ විචිකිච්ඡා මනසේ ඇති වෙන ඊළඟ தත්ත්වය තස්සිමේ පංච නීවරණේ පහීනේ මේ නීවරණ මේ අහුරාගෙන හිටිය තිර රෙදි ටික අයින් කළාම ඒ පියං ගැලෙව්වහම ඒ වලාකුළු ටික අයින් කළාම ඒ දූවිලි ටික අතු ගාලා දැම්මහම වැකියුම් කරලා දැම්මහම පාමොජ්ජං ජායත ප්‍රමුදිත භාවය ලুকু සොම්නසක් ඇති වෙනවා පමුදිතස්සේ ප්‍රමෝදය ඇති වුනහම ප්‍රීති ජායත ප්‍රීතියක් හට ගන්නවා පීති මනස්ස කාය උපස්සම්පති. මනෝ මනින්ද පීතිසාගත වුනහම හා මන් නිදාස් නේද ඒ ටිකෙන් කියලා. ඔය මනසට කරදර දුන්න જાති ඒවා. ලෙඩ ඒවා. ඒවා වන දද කුෂ්ඨ හන්දිපත්‍රු දාතරයිටිස් ඒවා. ඒ වගේන් අයෙන් වුනහම ප්‍රීතියක් ඇති. පීති මනස කායෝපසම්පති. ශරීරේ නිදාස් සැහැල්ලු බවට පත්. පස්සද්ද කායෝ සුඛං වේදේති. ශාරීරී බර සැහැල්ලුනාම ලොකු සනසුමක්. ඒ කාමච්ඡන්ද ලොකු බාරක්, ද්වේෂයේ බරක්. පිනමිද්දේ බරක් එකකින් අයින් වුණාම අපිට ඒ බර අපි දන්න, ඒ බරේ තරම දන්න මේ කතා කරන්න සහ අසන්නෝ අපිටම ගාව ගන්න. මේක මේ සුදු වැලි මළුවක ඇවිදගෙන ගිහිල්ලා යන එකක් නෙවෙයි කියලා කියන්නේ ඒකයි. ඔය ගෙතරදී ඔය ෆ්‍රිජ් එකේ ඔය කුසියේදී ඔක කරන්න පුළුවන් කියලා හිතෙන්න කෙතරම් දෙවුරමක් කියලා හිතෙන්න ඕන ගෙවුරම වේලුවනාරාමේ ගෙවුරම ජීවකම්බවනයක් කියලා හිතෙන්න ඕන. තතින් යනකයි නැත්. සුඛිනෝ ඒ සුඛේ කියන කාවහම මේක වෙන වචනයක් සුඛ කියන එක. දැන් ඊළඟට ධ්‍යාන වල යනකොට අපි ඉගෙන ගන්නවා. සුඛිනෝ චිත්තං සමාධියත් හිත කියන එකේ එක අරමුණක් එක වචනේ හොඳ නැහැ කොහොම කිව්වත්. සමාධියත් ස්ථිර පිහිටනවා හිත කියන එක. හිත හිත බවට පත් වෙනවා. හිත නීවරණ බවට පත් වෙලා නැහැ. හිත සිංගල නැහැ දැන්. හිත සංස්කෘතියට අහුවෙලා නැහැ. හිත දේශපාලන නැහැ. හිත හිත සෙක්ෂුවල් වෙලා නැහැ. හිත පොලිටිකල් වෙලා නැහැ. හිත පොයටික් වෙලා නැහැ. මුකුත් වෙලා නැහැ හිත දැන්. හිත හිත විතරයි. පලාකුළු ගිහිල්ලා හිතේ. හිතේ එල්ලගත්ත කොකු ඉවරයි. හිතේ అలවගත්ත જાති ඉවරයි. හිත පාට කරපු හැටි ඉවරයි. ඊට පස්සේ මම ඒක මගේ හිතක් නෙවෙයි ඊට පස්සේ ඒක හිතක් විතරයි. ඒ හිත ඒකවල සමාධි කියන தත්ත්වයට එනවා. සමාධි සම්පන්න ඥාන නෙවෙයි තාම සමාධි කියන එකට එනවා. ඒක ඉගෙන ගන්න ඕන දෙයක්. ඥානයි ඥාන එක්ක පොරබදන්ට නෙවෙයි යන්නේ දැන්. දැන් පඨම ඥානෙටින් ඊට පස්සේ. ඒ හිත සමාධි හිතට සමාධි හිත කාටද ගන්න පුළුවන්? මේ අහන ඔක්කොටමත් මේ කියන පුද්ගලයාට කියන සත්වයාට. ඒ නිසා අපි තථාගත ශ්‍රාවකයන් පමණක් බවට පත් වෙමු. අප තුල සමාජමය වශයෙන් සමාජයේ යුතුයකම් එක්ක යනකොට පමණක් එයා බවටපත් වෙනවා. දැන් වැඩ කරන්න ගියාම ඒ ඩිරෙක්ටර් බවටපත් වෙනවා, මැනේජර් බවටපත් වෙනවා, ප්‍රොෆෙසර් බවටපත් වෙනවා, නර්ස් බවටපත් වෙනවා, ටයිප් කරන එක නැත්නම් ප්‍රෝග්‍රෑමර් බවටපත් වෙනවා. කුවෙන එක බවටපත් වෙනවා, සමිතියක නම් ඒ සමාජිකයා බවට පත් වෙනවා වගේ. ඒ වුණාට ඒ වගේ නිදාස් මනසක් තියෙන අපිට. මම බත් වෙනකොට නර්ස් නෙවෙයිනේ. මම කැරට් ගානකොට මම ප්‍රොෆෙසර් නෙවෙයිනේ. මම නානකොට මම ප්‍රෝග්‍රෑමර් නෙවෙයිනේ. මම දත්මන් දෙනකොට මම දත්මන් දින්නා මිසක් මම ඉංජිනේරුවා නෙවෙයි. ඒ ඔක්කොම ගෑවිච්ච જાති. පෝස්ටිට් නෝට් වගේ පළවගත්ත જાති. ද සමාධි වෙනකොට චිත්තං සමාධියට. සිත මා බාට මේ වචනේ හොඳ නැහැ. සිත මා බාටපත්ලා හමාරයි දැන්. නැත්තම් පැවැත්මේ එක අංගයක් විතරයි ඒක. උපාදානීයත්වයෙන් තොර වෙලා ගිහිල්ලා. උපාදානීය කියලා අගය කරන්න අභිනන්දනය නැහැ එච්චර එක එක දේවල් ගැන. ඊට පස්සේ නේ දෙයකට අභිනන්දනය කරන ප්‍රමුත එක ටික අගය ඇති දෙයක්. පින් කල්යාණ මිත්‍රුණාට පින් කල්යාණ මිත්‍රුණාට තථාගතයන් වහන්සේ අප්‍රමාණ ගුණයන්ගෙන් පිරිපුම් සම්්‍යක් සම්බුදුවරයෙක් ත්‍රස්වර්දි ටීචර් කෙනෙක් අපිට තේරෙනවා ඒක. නිසා පුද්ගලප්පසාදේ නෙමෙයි තථාගතයන් වහන්සේ තථාගතප්පසාදේ අපිට ඇති වේවා. ධර්ම ප්‍රසාදය ඇති වේවා. self confidence එකක් ඇති වේවා ආත්ම ශක්තියක් ඇති වේවා. කාට? මා කතා කරා පමණයි උස්සඳින් ඔය ඇත්තන්ට ඒ උස්සඳින් කතා කරන දේ ඇහුණා. මා සිතූ දේ උස්සඳින් සිතුවා. මෑණියන් යහපත දකිත්වා ඇත්තන්ටත් යහපත වේවා පිසිත් පිරිසිදුයි පිරිතුරුයි නිර්මලයි සසර වසනතුරු උදාර ගති පැවතුම් මැති මිත්‍රයන් මිතුරියන් පමණක් මනසට ලැබේවා සුගති සම්පත්ම හිමිවා නිදුක් බව නිරෝගී බවම ලැබේවා සමාධිමත් සිතකට ලංවන්නට ලැබේවා සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා ක්‍රමෙන් මොහු කුරා ගොස් අපේසය සඳහා අප්‍රමාණ ලෝක සත්‍යයට निराமிස සේවියක් සිදු කරනු සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාන අවබෝධේවා ඒ වන්දනීය වූ මහණී වූ තථාගතයන් වහන්සේට අප්‍රමාණ වූ කෘතඥතාවෙන් ප්‍රණිපාත කරමු වන්දනා කරමු සම්මා සම්බුද්ධ සරණයි සම්මා සම්බුද්ධ සරණයි පින් කල්යාණ මිතුරුනාට සාදු සාදු සාදු පෙරවන් සරණයි සත්